ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වන සේනාසනයේ කාලෙක ඉඳලා පවත්වන චාරිත්‍රයක් තමයි මේ බ්‍රහස්පතින්දට මේ හතමාර අටමාර පැයි ධර්ම දේශනාවට අපි එකතු වෙන්නේ. ඒක හුඟක් වෙලාවට අපි විපස්සනා ධර්ම දේශනාවක් වශයෙන් පවත්වනවා. ඒ වගේම එකින් එකට එකින් එකට ඇඳිච්ච දේශනාවලියක් දේශනා මාලාවක් විදිහටයි ඒක විකාශය වෙන්නේ. ඉතින් මේ දවස්වල මේ වකවානුවේ අපි එකට මූලික තේමාව මාතෘකාව වශයෙන් ගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට දේශනාවකට වදාරන්න හිදිච්ච පොට්ටපාද සූත්‍රය. මේ පොට්ටපාද සූත්‍රය දීර්ඝ සූත්‍රයක් විදිහටයි හඳුනාගෙන තියෙන නිසා ඒක දීඝනිකාය කියන සූත්‍ර නිපා සූත්‍ර පිටකයේ පළවෙනිම පොතේ සඳහන් වෙන සූත්‍රයක්. ඒ විස්තරෙන් පස්සේ පොදු දැන ගැනීම සඳහා මතක් කරන්න තියෙන්නේ මේ පොට්ටපාද සූත්‍රය දිගටම සාකච්ඡා කරන්නේ පංචස්කන්ධයෙන් මේ සංඥාස්කන්ධය පිළිබඳව. ඉතින් මේ සංඥාස්කන්ධය කියලා කියන්නේ සාමාන්‍ය දැනුම පිටිර බලනකොට රූපස්කන්ධය ගෙවම් කරලා වේදනාස්කන්ධය ගෙවම් කරලා ඊ අවබෝධයේ මතින් ලබාගත යුතු ගැඹුරු නාම ධර්මයක්. අනිත් එක තමයි රූපස්කන්ධයේ වේදනාස්කන්ධයට වැඩිය සංඥාස්කන්ධය හරීම මායාකාරයි. හරීම චපලයි. හරීම විෂමයි. ඒ නිසා මේක අවබෝධ කරනකොට ලොකු විප්ලවශීලී විප්ලවකාරී හැඟීමකින් මේක හුඟන් දෙන්න ඕනේ. ඒ වගේම සම්ප්‍රදායනට ඈහෙන්න පහර වදිනවා. මේ සංඥා පිළිබඳ හරියට අවබෝධ කරගන්න නම් මොකද ඒක හැම වෙලාවෙදීම විපල්ලාස කරයි. සංඥා විපල්ලාස කියන එක බොහොම ප්‍රසිද්ධ වචනයක් අපේ ශාසනයේ අපි දේවල් හඳුනා ගැනීම සඳහා මේ ඇති කරගන්න දැනීම් සඳහා ගන්න සලකුණු හඳුනා ගැනීම අපි ආකල්ප වශයෙන් සඳහන් කරනවා මේවා පටලවා ගත්ත නිසා තමයි අපි අද විඳවන්නේ. ලෝකේ වැරද්දක් නිසාවත් අපිට හම්බෙච්ච මේ මනුස්ස කයේ වැරද්දක් නිසාවත් නෙවෙයි මේ සංඥාවල් පටලවාගෙන පඹේකට මිනිස්සෙක් කියලා හිතා ගන්නවා ඊට පස්සේ බය වෙලා දුවනවා අණු කෑල්ලකට නයික් කියලා හිතා ගන්නවා ඊට පස්සේ බය වෙනවා ඉතින් මේ වගේ පුදුමාකාර පිළීමක් තැවීමක් අපි තිබුණත් සංඥාව අතනාරින ගතියක් තියෙනවා ඒ සංඥාව අල්ල බදාගෙන දඬුවම් කරනවා ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව ඒ පුද්ගලයා පෞරුෂත්වය අනුව ඉතින් ඒ සංඥා ඒ මිනිස්යාම දැනගෙන අතහරිනවයි කියන එක ඇඟෙන් ඇටයක් අයින් කරනවා. ඒක වෙන කෙනෙකුට කොහොමඩක්වත් කරන්න බෑ. එකම දෙයයි කරන්න පුළුවන් වෙන්නේ මේ මනුස්සයාට අවබෝධ කරගන්න දෙන්න ඕන මේක සංඥාව කියලා. මේක බුදු හඳුනා ගැනීමක් විතරයි. මම යුද්ධ කරන්න, රණ්ඩු කරන්න, ඇලි ගලි වාසය කරන්න මේක දෙයක් නෑ කියන්නේ. එසේ නමුත් ඒක අපි මේ වචන ස්වල්පයකට පිටු කරන්න ගියාට ප්‍රශ්නේ බරපතලකමයි මේ පොට්ටපාද වාගේ දීර්ඝ සූත්‍ර වලින් සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද ඉන්නේ ඒ සූත්‍ර දේශනා මාලාවේ හත්වෙනි දේශනාව. මේ හත්වෙනි දේශනාවට එනකොට අපි මේ පොට්ටපාද සූත්‍රයේ මුල් කොටහ නිදානේ පසුබිම විචාර කළා දීලායි තියෙන්නේ. ඉතින් අද ඉස්ලාම් බතාවට මේ දේශනාවට වුන් කන්දනාගේ දැන ගැනීම සඳහා කලින් දේශනාවලියම හදාරමින් එන අයගේ මතක් කිරීම සඳහා අපි මේකේ කෙටි ඉතිහාසයක් කෙටි නිදානයක් මතක් කරගත්තොත් දවසක් සර්වචන් වහන්සේ පින්නපාතේ වඩින්න කල්ැතුවම සවැත්නුවර ජේතවනාරාමෙන් පිටත් වුණාට පස්සේ සර්වචනාසර පේනවා පින්නපාතේට කල් වැඩි ඒ නිසා පිටත්ුණා කල් වැඩි කියලා ළඟ තිබුණ මේ පොට්ටපාද කියන පරිබ්‍රාජකයාගේ ආරාමයට කොට වෙනවා. ඉතින් ඒකෙදි පේනවා සර්වඥාන්සේ කොච්චර මනුස්සකමක් තිබුණාද කියලා. ඒ අන්‍ය තීර්ථක ආරාමයක් කියලා පහත් කළ සලකලත් නැහැ. සවුන්වහන්සේ සමන්වහන්සේ විසින් පයින් වැඩම කරනවා. පයින් වැඩම කරනකොට ඒ පොට්ටපාද පරිබ්‍රාජක ඇතුළු එතුමාගේ ගෝල බාල පිරිස මාළු කඩේක වගේ කතාව දිගටම ගෝසාව. එතකොට සරුවචනාංශය එනවා දැකලා පොට්ටපාද විචාට අර පිළිස නිසද්ද කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා උන්වහන්සේ සද්දෙට කැමති නැහැ. උන්වහන්සේ වැඩිම අපිට මංගල කාරණාවක්. උන්වහන්සේගේ වැඩිම අපි නැවත නැවත අපේක්ෂා කරන්න ඕන. අපේක්ෂා කරනවා අපි නිස්සද්ද භාවයෙන් ගරු කරමු කියන්නේ. ඒකට සරුවචනාංශයට ඇහෙනවා අර කලගෝසාවයක වැඩම නතර වෙලා පිරිස චදී පැදී සිට ගන්න. ඉතින් සරුවචරන්සේට ගිහිල්ලා පොට්ටපාද පරිප්‍රාජක ගහනවා පොට්ටපාද මං එනකොට මොන වගේ කතාවක්ද කර කර හිටියේ මගේ පැමිණීම නිසා ඕගොල්ලන්ගේ මොන වගේ කතාවකටද බාධා වුනේ ඉතින් පොට්ටපාද පරිප්‍රාජක කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වාගේ කරුකටේසු කෙනෙක් මෙතෙන්ද වැඩම කරපු වෙලාවේදී ඒ කතාවට උත්තර හොයන්න ඕන ඒක පස්සේ දැනගන්න පුළුවන් මට ඔබ වහන්සේ වැඩි නිසා වැඩපු එකෙන් පරෝධනය කිරීම පිණිස මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ඔට්ටපාද ආරකේ තියෙන දුර්ලකමත් බාර ගන්නවා. ඒ වගේම සරුවචන්නාංශගේ ස්වාගතය මංගල වැඩිම අපේක්ෂා කරන පිරිසට නායකත්වයක් දෙන්න පුළුවන් මෝරච්ච ගතියක් පෙන්වනවා. පෙන්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ පරිබ්‍රාජකයෝ කුතුහල ශාලාවේදී එකතු වෙච්ච වෙලාවේදී ඒකත් ඒකත් ප්‍රශ්නයක් ධර්ම සාකච්ඡාවකට කතාපාබතයක් මතු වුණා මේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකද්ද කියලා. අපි සාමාන්‍ය බෞද්ධ වශයෙන් සංඥා නිරෝධය ගැන අහලා තිනවා සංඥා නිරෝධය සමාපත්තියක් ගැන අහලා තිනවා ඒ කියන්නේ එදා ඉන්දියානු සමාජයේ ਸਰවචනසේ ජීවත් වෙච්ච සමාජයේ තිබිච්ච සාමාන්‍ය ප්‍රශ්නයක් නැත්නම් ඒ බණ භාවනා කරන සම්මන බ්‍රාහ්මණයන් අතර තිබිච්ච ප්‍රශ්නයක් අபிසඤ්ඤා නිරෝධය. ඉතින් මේකට පොට්ටපාද සම්බන්ධ වුණාට සාකච්ඡාවේ අන්තර්ගතයේ දාන්න කයිකතුච්ච කාරණා මතක තිබ්බට එයා ඒ සාකච්ඡාවේ අවසාන ඵලයට සතුටුලා ඉඳලා නැහැ. ඒ නිසා කියන අවසරයි ස්වාමීන් වහන්සේ එතෙන්දී එක එක මත ප්‍රකාශ කරා කෙනෙක් කිව්වා මේ සංඥාව කියන එක කිසිම හේතුවක් නැතුව එන කිසිම හේතුවක් නැතුව යන අ හේතු අප්‍රත්‍ය දෙයක් කියලා. තව කෙනෙක් කිව්වා එහෙම නැහැ. සංඥාව කියන්නේ ආත්මය සංඥා ආත්මය ආත්ම සංඥා වෙනකොට සංඥා ආත්ම වෙනකොට සංඥා වෙනවා ආත්ම නිරුද්ධ වෙනකොට සංඥා නැති වෙනවා. ඒ නිසා ආත්මය වගේමයි කියන්නේ බොහෝම ගැඹුරු බරපතල දෙයක් මේ සංඥාව. මොකද අපි ලෝකේ තරම්ම අපි හඳුනා ගැනීම මත තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට තව කෙනෙක් කිව්ව නෑ නෑ එහෙම සංඥාව කියන්නේ ආත්මය නෙවෙයි. ආත්මීය බුද්ධලේකට බරපතල බණ භාවනා කරන ශ්‍රමණ ප්‍රාඥයන් විසින් එක එක සංඥාවල් දානවා. සංඥාව දානකොට යැත්තු සංජී වෙනවා. සංඥාව අයින් කරපුවාම අසංඥ වෙනවා. තව එක්කෙනෙක්ව නෑ නෑ එහෙම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නෙවෙයි. බරපතල දේව බ්‍රහ්මයෝ ඉන්නවා. බොහොම තෙදවන්තයි. ඒ ඇත්තෝ එක එක සංඥාවල් දානකොට සංජී වෙනවා. සංඥාව අයින් කරනකොට අසංජී වෙනවා කියන්නේ. ඉතින් මේක තමයි පොට්ටපාද සර්වචන් වහන්සේට ඇඳලා පෙන්වන චිත්‍රය. මේම සාකච්ඡාවක් ගියා අபிසඤ්ඤා නිරෝධය ගැන මේ අபிසඤ්ඤා නිරෝධී එතරට එකතු වෙච්ච බරපතල ඥානවන්තයෝ මතදහරින් එහෙම නැත්නම් කවුරුත් වගේ පිළිගන්න අයගේ මත හතර තමයි මේ ඉදිරිපත් වෙන්නේ. මත හතත් වැඩි තියෙන ඇති. නමුත් අපි ශීපත් කර ගන්න ඕනේ අවුරුදු 2600ක් පරණ සාකච්ඡාවක් වෙයි. ඉතින් ඒවට එනකොට අපි ළඟට එන්නේ සම්පින්දනාර්ථය විතරයි. නමුත් සම්පින්දනාර්ථේ කෑලි හැලිලා නැහැ. ඒ වගේට පැමිණිච්ච මත හතරක් තියෙනවා. අද ගත්තොත් ওই මත හතර එහෙමමයි. අපේ අද කර්මේශා කර්මඵලයේ ආදාහන් නැතුව සදාචාරයක් නැතුව හැසිරෙන කෙනා ඔහේ සංඥා වෙනවා ඔහේ සංඥාව යනවා ඉතින් ඒ සංඥාව පහච්ච මොනව කරනද අපි ඒ සංඥාවට අනුව කටයුතු කරනවා සංඥාව නැති වෙච්චාම ඉතින් අපි හොඳ මිනිස්සු තමයි කියලා සංඥාව අහේතු අප්‍රත්‍යක් කතා කරනවා අපි ඒකට භෞතිකවාදී කියලා කියනවා ඒකට කොමියුනිස්ට්වාදී කියලා කියනවා ඒ වගේම සම්බතමාක් කියනවා ආත්මික කියන්නේ සංඥාවයි සංඥාව කියන්නේ ආත්මයි ඒක අපිට අදාළ නැහැ අපි නිකන් මේ නරබණුව ඔය සංඥාව આવොත් ආත්මයත් එක්ක බාර ගන්න එකයි තියෙන්නේ සංඥාව ගියාම ආත්මයත් එක්ක නිකන් ඉන්න එකයි තියෙන්නේ අපිට ඉගෙන කරන්න දෙයක් නැහැ කියලා Taman නරුමේ ඔබවටපත් වෙලා ඉන්නවා ඒ මේ මේක හදන්න කරන්න පාලනය කරන්න පුළුවන් ශක්තියක් නැහැ කියලා 100%ක්ම අතහැරලා තව කෙනෙක් ඉන්නවා නෑ නෑ අපි පස්පව් කරන අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් ඉන්නේ ඇත්තෝ එහෙම නෙවෙයි කැලේ ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විශාල තේජවන්තයි විශාල අභිඥා සහිතයි ඒ අතෝ එක එක කරාට ආවේශ කරනවා සංඥාවල් ඔලුවට දානවා ඒ අතොත් එක සෙල්ලම් කරන්න යන්න එපා වැරද්දක් වුණොත් ඒ අතෝ ළඟට ගිහලා පන්තු පහක් උඩට ගිහලා බැඳලා පව් සමා කරගන්න එතකොට සංඥාව අයින් කරනවා එතකොට අපිට බේරුමක් තියෙනවා කියලා තමන් ඊ타මත්ම පස්පව් කරන දසාකුසල් කරන ගිහියෝ කෘතඥයෝ එහෙම නෙවෙයි යුද්ධබඩ ප්‍රාතිහාරයේ සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයාතේ තමයි සංඥාවේ මේ වැඩ කැලල තියෙන්නේ කියලා. තව කට්ටියක් කියනවා නෑ ඒක අපි අදහන දෙයයන්ාංශයත් තියෙන ਸਰබලධාරී දෙයයන්ාංශයත් ඒ නිසා අපිට ඉතින් එන දෙයක් බාර ගන්න එක තියෙන කියලා. ඉතින් මේ හතරේ ਸਰවචනංශය පටන් ගන්නකොට පොට්ටපාදර කියනවා පොට්ටපාද යම් කිසි කෙනෙක් කියනවා නම් අහේතු අප්‍රත්‍යයෙන් සංඥාව හටගන්නේ කියලා උන්ද ලත්තනම විනාශයි කියලා. එයාට එහා ගොඩ ගන්නම බෑ. සංඥාව කියන්නේ කොහේ එන කොහේ අනේකක් කියන එක නා ගොඩ ගන්න බෑ මොකද සංඥාව වෙන්නේ හේතු සහිතවයි හේතු ප්‍රත්‍ය සහිතවමයි හේතු ඇති කල්ලි සංඥාව ඇති වෙනවා හේතු නැති කල්ලි සංඥාව නැති වෙනවා කියලා සර්වඥාන්සේ තමන් වහන්සේගේ මතය එත සර්වඥ මතය හෙලි කරනවා සික්ඛා එක සංඥා උපජ්ජಂತಿ සික්ඛා එක සංඥා නිරුද්ධಂತಿ අපි යම් කිසි දැනට දී ඇති චිත්තක්ෂණයක යම් සංඥාවක ගත කරනවා නම් ඒක අපි මෙතෙක් කල් ගත කරපු උච්චාරචකම් අනුව තමයි ඇතිලා අපි අපේ පුරුදු අනුව අපේ ඇබ්බැහි අනුව අපේ පෞරුෂත්ව ලක්ෂණ අනුවයි සංඥා ඇවිල්ලා තියෙන්නේ. ඒක හොඳ නම් ඒකම කරගෙන යන්න. ඒක හොඳ නැතිනම් අපිට තියෙන්නේ ශික්ෂාවෙන් ඒ නැත්තම් ප්‍රතිපදාවෙන් හික්මීමෙන් ඉන්ද්‍රිය සංවරයෙන් බයලජ්ජාවෙන් සීලයෙන් හොඳ සංඥාවක් අපිට දැම්මොත් අර තිබිච්ච ගොරෝසු සංඥාව මේ සියුම් සංඥා මාර්ගයෙන් අයින් කරලා අපිට පුළුවන් වෙනවා අපේ තියෙන සංඥා ස්කන්ධය සත්‍යයක් හැවහරින්න වගේ අලුත් කරගන්න ඒක සඳහා ශික්ෂාව අවශ්‍යයි. සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති අන්නේ විදියට සංඥාව ਸਰබලධාරී දිව්‍යන් වහන්සේගේ වැඩක්ය නැත්නම් සංඥාව කියන එක කිසිම හේතු ප්‍රත්‍යයෙන් නෙවෙයි කියලා දෙපැත්තෙන් කරරින්න එපා උඹාද විඳින්නේ උඹාද හඳුනාගන්නේ උඹාද නම් කරන්නේ උඹේ රුචි අරුචි අනුවයි ඒක කබර ගෝයා තල ගෝයා කරගන්නවා කණ්ඩ ඕන විචාර. එහෙම නැත්නම් ඒකට අපි කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. Tamante යමක් ඕනේ නම් ඒකට පක්ෂව අපි ඕන තරම් කරුණු හොයනවා. ඒකට අවිරුද්ධ නම් හේතු කරුණු ඕනේ නැහැ. අපි කටමැත දොඩවනවා. මෙන්න මේකයි හේතුව මේක නිසා මම කැමති නැහැ මේක නිසා මම අකමැති කියලා කිය දන්න මනුස්සයර තේිනවා මේ මනුස්සයා සත්‍ය දැනගෙන කියන්න ඕන දේ නෙවෙයි කියන්නේ මෙයා අකමැතිකමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් එතකොට පේනවා මේ සංඥාව කියන එක ඒ මනුස්සයාගේ කතාවෙන් එවසගේ හැසිරීමෙන් එවසගේ චින්තන රටාවෙන් අනිත් අයට පේනවා. හොඳ සීබුද්ධියෙන් බලා ඉන්නවනම් කියත හැකි මේ පොල් ගහ ගන්න දෙයන්න හදන කේල් ගහ ගන්න දෙයන්න. ඒක නිසා සර්වචනසේ සඳහන් කරනවා ලේසියට පහසුවට ඔහේ සංඥා වෙනවා ඔහේ සංඥාව යනවායි කියලා කියන්නේ කිසිම ශික්ෂාවක් ගැන ඇගීමක් නැති සදාචාරාත්මක වගකීමක් නැති මේ ත්‍රිසංගත චින්තන රටාවක්. නැත්නම් සංඥාව කියන එකක් තියෙනවා ඒක බලවත් දෙවියන් බ්‍රාහ්මණ විසින් ශ්‍රමණ බ්‍රාහ්මණ විසින් අපි ඔළුවට දාන ඉතින් අපි මොනව කරනද අපි නරපන්න ඕනේ අපි පවුල් දරුවෝ අරස කරන කට්ටියනේ අපි පල්පව් කරන කට්ටියනේ කියලා හැමදාම අර තමන් පහත් අච්චර දාන තමන් සංඥාගත නොවීමට ශික්ෂාගත නොවීමට හේතු කණු සතක් කරනවා ඒකත් පරාජිත මානසිකත්වයක් අන්න එහෙම කරන්නේ නැතුව හැම මිනිසියෙකුටම හැම තමන්ගේ අතීත අනාගතේ සම්පූර්ණ බාර දෙන්නේ ඒ වෙනසා ਸਰබලධාරී දිවි කෙනෙක් කරන විවරණ ශිල්පයක් විවරණ ක්‍රමයක් තමයි ਸਰවචනාංශේ මේ පොට්ටපාද සූත්‍රයේදී පෙන්නන්නේ. ඒකෙදි පොට්ටපාද සූත්‍රයේ ਸਰවචනාංශේ සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ කියන එක ධ්‍රුව පදයක් විදිහට පරිච්ඡේදයෙන් පරිච්ඡේද මතක් කරනවා. මතක් කරලා පෙන්නනවා සාමාන්‍ය ගෘහස්ත පෘථග්ජනයක ඉඳලා මේ අபிසඤ්ඤා නිරෝධයේ දක්වාම එක ජවනිකාවෙන් එක ජවනිකාවට එක ජවනිකාවෙන් එක ජවනිකාවට මේක පිරිසුදු කරගෙන යන්නේ. ඒක නිසා අපි තීරුම් ගන්න ඕනේ මේ පොට්ටපාද සූත්‍රයේ විග්‍රහය සංඥා ස්කන්ධය හරහා නිවන් දකින්න හැටි විතරයි. මේක නෙවෙයි එකම ක්‍රමය. ඊට අමතරව රූප ස්කන්ධය හරහා සර්වඥාන්සේ විස්තර කරන අවස්ථාවල් තියෙනවා. වේදනා ස්කන්ධය හරහා විස්තර කරන අවස්ථාවල් තියෙනවා. සංස්කාර ස්කන්ධය හරහත් විස්තර කරන අවස්ථාවක් තියෙනවා. විඥාන ස්කන්ධය හරහත් විස්තර කරන දේවල් තියෙනවා. ඉතින් මේ කිව්වට පස්සේ එක වචනයක් කියන්න ඕනේ මොකද්ද? ආධුනිකයෙකුට මුගක් වෙලාවට තේරුම් ගන්න ලේසි රූපස්කන්ධය හරහා කරන විස්තරය. ඒක හොඳට තේරුම් අරගන්න. එහෙම නෑ ඒක අමතක කරලා යටපහුව කරලා කරන්න හදන කතාවක් නෙමෙයි මේ. රූපස්කන්ධයේ තේරුම් ගැනීමට පස්සේ ඊතුරු ස්කන්ධ තේරුම් ගන්න පහසු නිසායි සරුවචාන්සේ සත්‍යපට්ඨානෙදී කායානුපස්සනාව ඉස්සරහට තියලා තියෙනවා. කායානුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව තියලා චිත්තානුපස්සනාව කොටසට යනකොට තමයි ওই වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ ඉදී. ඉතින් ඒ නිසා මේ බණ එනතම් මේ දෙන භාවනා උපදේශ ආධුනිකයට ගැළපෙන්නේ නැහැ කියලා චෝදනාවක් කරොත් ඒක සාධාරණයි. ඒ නිසා මේ ධර්මදේශනාදී එක අංශයක් විශේෂණය කරලා පෙන්නන්න හදන්නේ මම උත්සාහ කරන්නේ ඒක සංඥාස්කන්ධයටම පිටු කරන්නේ නැතුව සංඥාස්කන්ධයටම සීමා කරන්නේ නැතුව ඒ කතාවට අනිකුත් සාධක සූත්‍ර සම්බන්ධ කරගෙන විකට රූපස්කන්ධය කොහොමද නිදර්ශන වශයෙන් රූපක වශයෙන් අපි ඉදිරිපත් කරගන්නේ වේදනාස්කන්ධය කොහොමද නිදර්ශන වශයෙන් රූපක වශයෙන් ඉදිරිපත් කරගන්නේ කියන එක ඇතුළත් කරන්න මම වග බලා ගන්නම් මේ දේශනාව හතරතුරේ. කෙසේ නමුත් අද ඉස්සරහින් තියාගත දවසේ මාත්‍රකාව ධර්මදේශනා මාත්‍රකාව ගත්තොත් අපිට කෙටියෙන් කියතකේ චතුත්ථ ධ්‍යාන සමාධිය කියන. ඒතර චතුත්ථ ධ්‍යාන සමාධිය කියලා කියන්නේ වාද විරහිතව සමත භාවනා ක්‍රමයක්. මම මගේ දේශනාව සමතටම සීමා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා උත්සාහ කරනවා මේ චතුත් අධ්‍යාන සමාධිය ලබා ගැනීම සඳහා සමත යෝගාවචරයේ සම්මත අරමුණක ඉඳගෙන භාවනා කරනකොට එන කතාව මේ පොට්ටපාද සූත්‍රයෙන් උද්දෘත කරගෙන ඒ වගේ සමතයක් යනහා යන්නේ නැතුව විපස්සනා වරා යන කෙනෙකුට මේ අත්දැකීම කොහොමද ගෝචර වෙන්නේ කොහොමද වැටෙන්නේ කියන කාරණාවත් මේ දේශනාවට ඇතුළු කරන්න බලාපොරොත්තු වෙනවා මොකද අපි මේක විපස්සනා ධර්ම දේශනාවක් වශයෙන් පවත්වන්නේ ඉතින් ඒක නිසා මේ පසුබිම දන්න කෙනෙකුට මං හිතන්නේ පටලවිලක් වෙයි කියලා. හැබැයි පටලවිලක් වුණා සාධාරණයි. මොකද කතා කරන්න හදන්නේ ඉදිරිපත් කරන්න හදන්නේ ගැඹුරක් නිසා. මේ චතුත්ථ ධානයේ තුල සරුවඥාන් වහන්සේ පොට්ටපාදව අඬගහන යන්නේ ඒ අතරමැද තැනක් ඉස්සරහට අරූප ධාන දක්වත් ගෙනියනවා. ඊට එහාටත් ගෙනියනවා. නමුත් එතෙන්ට යන්නේ ඉස්සලා සරුවඥාන් වහන්සේ සාමාන්‍ය කාමභෝගී පුත්තජනයේගේ මානසික தত্ত্ব විස්තර කරනවා. ਸਰවචන්සේ සඳහන් කර තිබා මේ මිනිසයා උපන්දා ඉඳලා මැරෙන තැන දක්වාම කාම සංඥාවේ ගත කරනවා. මේ මිනිසයා උත්සාහ කරන්නේ Tamange ඇහැට හොඳ පුළුවන් තරම් කාම ගුණයන් වශයෙන් ප්‍රේමනාව රූප පෙන්වන්නයි. කනට පුළුවන් තරම් ප්‍රේමනාව ශබ්ද අසංගයි, නාසයට ගඳයි, දිවට රසයි, කයට පහසයි, හිත මොෝනේ වල්බూరు වැඩක් කරලා කරන්නේ. මෙන්න මේකට අපි කියනවා කාම ගුණයන් පිටිපස්සේ යන කාම කාම ගුණ කියලා නැත්නම් කාම ඡන්දේ කියලා. ඉතින් මේ කාම ඡන්දය අතින් මනුෂ්‍යය තිරසනයි කිසි වෙනසක් නැහැ. මනුෂ්‍යයත් උදේල උදේ ඉඳලා නැගිටින හැන්ද වෙනකන් ওই පසිඳුරන් පිනවීම සඳහා සාධාරණව අසාධාරණ උත්සාහ කරනවා. ධාර්මිකව අධාර්මික උත්සාහ කරනවා. ඒ සාධාරණ සාධාරණ ධාර්මික අධාර්මික තියෙන මනුෂ්‍යය විතරයි තිරසනත් කරන්නේ ටිකමයි තිරසන සාධාරණ සාධාරණ දන්නෙත් නැහැ හරි වැරදි තේරෙන්නේ නැහැ. ඒ නිසා තිරසනා මේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. ආ කාමසප්පේ ලැබුවට ලැබි අධර්මයෙන් කියලා අසාධාරණ කියලා පශ්චාත්තාපයක් කරන නිසා තිරසනුන්ට පිළිකා නැහැ. තිරසනුන්ට මානසික අසහන නැහැ. තිරසනුන්ට අසහනය කියන ලෙඩේ නැහැ. ඒකට තියෙන්නේ කාමයේ ලැබුණොත් දිනුම් දිනපේකනාගේ પરම්පරාව පවතිනවා නැති එක පරාදයි. බලවතා ජයගනි. මනුෂ්‍යයා මේ අතරමැදට සදාචාරයක් දාගෙන දැන් මේ කාමෙත් තිරසනෙකුට වගේම මනුෂයාට අවශ්‍යයි. නමුත් අධර්මයෙන් හොයපු ගමන් ඔන්න හිත තැවුල ඇති කර ගන්න. අසාධාරයෙන් හොයපු ගමන් කාමේ අපි පශ්චාත්තාප වෙනවා. අපි මානසික අසහනයේ තීන් පිළිකා කියනවා, හැමේ රෝග කියනවා, নানা ප්‍රකාර ලෙඩ බයයි ආසයි දෙක නිසා. කාමෙට පුදුමාකාර ආසාවක් තියෙනවා තිරසං හා සමානයි. අපි සදාචාර ජීවිතය අපි ගත්ත සංඥා කොට නිසා පුදුමාකාර බයක් තියෙනවා. මේක දවල් කෙරුවොත් අහුවෙයිද? දැනලා කෙරුවොත් අහුවෙයිද? නොදැනගෙන කෙරුවොත් අහුවෙයිද කියලා ඒ නිසා මේ කාමයට යන මිනිස්සයා පුදුමාකාර විදියට දින්දටත් දාපු මිනිස්සෙක් වගේ දැන දැන අතපුච්ච ගන්නවා. ඉතින් එහෙම ඉඳද්දිත් ඒ මිනිස්සේ කවුරු 100ක් ජීවත් වෙනවා කිව්වහම පුදුමාකාර බද්ධකමක් තියෙනවා. මේ කාමෙටම උදේ ඉඳලා හැන්ද වෙනකන් ගත කරමින් සාධාරණයට අසාධාරණයට පිටුපාලා හෝ දවල් මිගෙල් රෑදනියල් කතාවෙන් හෝ ඒක සාධාරණීකරණය කරගෙන නැත්නම් කරලා ඉවරලා සාධාරණීකරණය කරනවා. දේශපාලනචෝ කියන්නේ එහෙම කට්ටියකට. කරන්න ඕන දේ කරනවා කරලා සාධාරණීකරණය කරනවා. ආර්ථික විශේෂඥයෝ ඒක ආර්ථික සමීකරණ හරහා සාධාරණීකරණය කරනවා. සමාජ විශේෂඥයෝ ඒ තමන් දන්න වාචාලකමෙන් තමන් කරන දේ සාධාරණීකරණය කරනවා. හැබැයි ඔක්කොමලා එකතැනයි. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා රජ්ජුරුවයි වෛශ්‍යාවයි මහවරයි රැට එකට ඉන්නේ කියලා. ඔය චුන්දනා පිළිබඳ සාධාරණ සාධාරණ කතා කරන්න යන්න එපා. මේ වෛශ්‍යාව නිසා රට නාස්ති වෙනවා කොල්ලෝ නාස්ති වෙනවා කියලා වෛශ්‍යාර විරුද්ධ බෙස්සමක් ගැව්වොත් රජ්ජුරුවන කියලා කියපු ගමන් රැ රජ්ජුරුව වෛශ්‍යාවට කියනවා. අහල් පැත්තට යන්න එපා. හවලාබත් එක්ක විරුද්ධයි කියලා. මේ වෛශ්‍යාව ඇවිල්ලා දවල්ට හොඳ දෙකක් කියලා යනවා. මොකද වෛශ්‍යාව බය නැහැ. වෛශ්‍යාව රැට ඉතින් රජ්ජුරුවත් එක්ක. මහවරා පිළිබඳව පෙසමක් ගැහුවොත් රජුරන්ට චෝදනා කරගුවොත් ඉස්සල්ලාහ රජුරෝ කියන්නේ මහවරාටයි. ඔබට විරුද්ධව ආව කට්ටිය විරුද්ධයි කියලා ඌ ගෑවිලා දවල් වෙලා කපලා යනවා. ওই තුන් දෙනා ඉන්නේ එකට. අපේ ඇතුලෙත් එච්චරයි. අපේ ඇතුලෙත් අපි හැමදැනම රජවරු තමයි. අපි රජකම කරන ගමන් අපි හැම වෙලාවෙම වෛශ්‍යවත්ය ඉන්න හැම වෙලාවෙම මහවරෙත්ය ඉන්නවා. ඉතින් අර තමයි බලේ පාවිච්චි කරන හැබැයි අපි සුදු වැදගෙන ටයි දාගෙන කෝට් දාගෙන එළියට බහැලා සදාචාර කරන කතා කරනවා. මේක අපිට වෙන්නේ හෙළුවක්. බුදුහාමර පෙන්වන්න හදන්නේ මේක නිකන් හෙළුවක් විතරයි. නිසා කාම ලෝකය කියලා කියන්නේ කාම ඡන්දය කියලා කියන්නේ ඕන දෙයක් වළංගු ලෝකයක්. තමන්ගේ කාමයේ සාධාරණීකරණ වෙනවනම් කොයි දෙයක් වළංගුයි. පස්සේ කතා කරන වෙලාවට විතරයි යෝග මූල ධර්මයකට දාලා ව්‍යාකරණයකට දාලා සමීකරණයකට දාලා මේක නිසයි මෙහෙම වුනේ කියලා විස්තර කතා කරනවා. අන්නේ කාමයේ තියෙන තම්පහත් ගතිය. කාමයේ තියෙන තිරිසං ගතිය, ලාමක ගතිය දැනගෙන කවුරු හරි දැනගත්තොත් මේ කාමයට පහඳින්න තමයි මෙතෙක් කල සංසාරේ හිටියේ අනේ මේ ආත්මෙත් කාමෙටම ගත කරනවාද එනනම් මනුස්සයන්ට සාධාරණ උසස් තැනකට සදාචාරාත්මක තැනකට නැත්නම් සීල ශික්ෂාවකට මම යනවාද කියලා යම් කෙනෙක් හිතුවත් නිවන් දකින්නට වැඩි වටිනවා ඒ හිතවිල්ල. එතනයි මනුස්සගේ පරිණාමය, එතනයි මනුස්සගේ හැබෑ වෙනස සිද්ධ වෙන්නේ. මට මේ මේ මේ ජීවිතේ ඕනේ නැතුව බෑ. මේ ඇහැට රූප නැතුව බෑ. මේ ඇහැට කනට ශබ්ද නැතුව බෑ. ඒක නැති කරන එක නෙවෙයි. මේක අනවශ්‍ය විදිහට අනුන්ට දෙන දුක් දීලා තමයි දුක් දීලා වර්තමාන දුක් දීලා අනාගත දුක් දීලා හදලා මේක පුරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේක පිළිබඳව මම අර පිළිමස්ම දායක ජීවිතයක් ගත කරලා මේ කාමෙටම පහඳින කාමරාජිනීගේ කාමරාජානයේ බත් බැලේක්ද මං මම කඹුරන 16ත් මට බැරිද කාමෙන් තොර දෙයක් හිතන්න කියලා මෙන්න මේ හිතවිල්ල තමයි මනුස්සයාට හම් වෙලා තියෙන ලොකුම පරිණාමයේ වෙනස. තිරසනුට කවදාකවත් ඒක හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැති මිනිස්සෙක් ඉන්නවනම් ඌටත් තිරසනයි කියවට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ප්‍රශ්නේ මෙච්චරයි මේ මිනිසුන්ට එහෙම විකල්පයක් පෙන්නලා නැහැ බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඒත්තන්න බුදු ආලෝකයක් ලැබිලා නැහැ. ධර්මයක් අහලා නැහැ. සංඥා නැහැ. සීලෙ නැහැ. ඉතින් ඒ නිසා මේ මිනිස්සුયો හිතන්නේ මේ සීලයේ තියෙන බුදුන් දකින මිනිස්සු නරුමයෝ මෙච්චර සැපට ජීවත් වෙන්න පුළුවන් තේදී අනවශ්‍ය නීති දාගෙන මොනවදෝ මේ තෙල්ලම් කරනවා අපි වගේ ජුලිය කාල බිල හිටපල්ලා කියලා සීලවන්ත කෙනාට බයිනවා යත්. ඒ මොකද එයාත් අන්න මේක පයින් පයේ පය පාරේ ඇවිදිනවා පයේ හැප්පිලාවත් වැඩිලා නැහැ. පයේ හැප්පිලා වැඩිලා මේක මිනිස්සයාට හම්බෙච්ච සුවිශේෂී අවස්ථාවක් කියලා ශික්ෂාවක් සදාචාරයක් ඉන්ද්‍රිය සංවරයකට කෙනෙක් තමා විශ්ීම පෙළඹෙනවයි කියන්නේ නිවන් දකින්නට වැඩිය ලොකු දෙයක්. බුදුහාමුදුරුවෝ දකින්නේ නිවන ඔන්න ඔතන. පටන් ගන්නකොට මම හිතනවා මේක හරියන්නේ නැහැ. මම මේකේ මොකක් හරි කරලා ගැලවෙන්න ඕනේ මට අහගන්න කරගන්න කෙනෙක් නැහැ. හැබැයි යන බාර වැරදි බව නම් තේරෙනවා කියලා තේරුණත් විතරයි හැබැයි වෙනස වෙලා තියෙන්නේ. නිසා මේ වගේ පිළිසක ඉන්නේ තමා විශ්ීම ඒක කල්පනා කරපු පිළිසක. එහෙම කෙනෙකුට අපිට පොඩ්ඩක් දුරදිග ගමන් කරන්න පුළුවන්. මොකද මේ එක්කෙනෙකුටවත් අපි එන්න කියලා ආපු කට්ටිය නැහැ. ආවෙ නැත්නම් උඹලට ගහනවා මේ කිරුණට උඹලට දඬුවම් කරනවා ආදායම් බදු ගෙවන්න වෙනවා කියලා කාටවත් නීචයට බයලා නෙවෙයි කියලා. ඒ නිසා කරුණාකර මතක තියාගන්න මේ කාම ගුණයන්ගේ කාමච්ඡන්දේ ආදීනව අපි දැක්කේ කාටවත් කාටවත් ආගෙන තනියෙන්. ඒකයි අපි මෙතෙක් කරපු සංසාර කරු ලොකුම පින් කරන්නේ. ඊට පස්සේ අපි වැටෙනවා හොයාගෙන ගිහිල්ලා අර කියන ශික්ෂාවටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒකේ නාම මේ తాවකාලිකව හෝ ස්ථිරව කාමයාගෙන් සමුගන්න. අපි කියනවා අබිනිෂ්ක්‍මණය කියලා කාමයාගෙන් සමුගරගෙන යනවා බලන්ඩ ඒ ලස්සන රූප නැති, ඒ වගේ ප්‍රියමනාප සද්ද නැති, මනාප ගඳ නැති, දිවට අවශ්‍ය කරන රස රස උළු නැති, කයට සුඛභෝගී යානවාන කොට මෙට නැති පරිසරයකට යනවා. ඒකට අපි කියනවා අරඤ්‍යගත වෙනවා කියලා. කැලියුව මොකක්ද? දුක්ඛ මූලගත වෙනවයි කියලා කියන නැත්නම් ශූන්‍යාකාරගත වෙනවයි කියලා කියනවා. ඒ නිසා මේ අවිනිෂ්ක්‍මණය යම් කිසි කෙනෙක් කරන්නේ කාගවත් බලපෑමකට නෙවෙයි නම් තමා විශ්ින්ම නම් ඒකේ තියෙන පුදුමාකාර විප්ලවීය හැඟීමක්. හැබැයි මේක මෙහෙම මම පෙන්ලා දෙනවා මේ විප්ලවීය හැඟීමේ ආධ්‍යාත්මික පැත්තකුත් තියෙනවා සාමාන්‍ය සමාජික පැත්තකුත් තියෙනවා. අපි දන්නවා බාලදක්ෂ ව්‍යාපාර. බාලදක්ෂ ව්‍යාපාරේ කට්ටියත් කෙවල් දොරල අතල්ලා කැලේට යනවා. බාලදක්ෂ ව්‍යාපාර කට්ටියත් ගස් යට ටෙන්ට් ගහගෙන ජීවත් වෙනවා. බාලදක්ෂ ව්‍යාපාර කට්ටියත් ඔය කඳවුරු ගතකට ජීවත් වෙනවා. ඒගොල්ලන්ටත් තේිනවා මේ සුඛෝභෝගී දේවල් වල ඉන්නවයි කියන එක එච්චර මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ අබිනිෂ්ක්‍මණයයි බෞද්ධයයි කරන අබිනිෂ්ක්‍රමයේ පොඩි වෙනසකුත් තියෙනවා. අරගොල්ලෝ ඒක ආධ්‍යාත්මික පැත්තකට නෙමෙයි කරන්නේ. ඒක මේ සමාජ ධර්මයක් දිනු කරාන්න ශිල්පයක් දිනු කරාන්න කරනවා වටිනවා. ඒකේ කරන්නේ සියලු සැපතියෙදි තමා විසින් මේක අතහැරලා පුහුණුවක් වෙනස කැලේට ගිහිල්ලා ටිකක් කල් ඉන්නවා. ඊට වැඩි මේක මේ කැලේට එන එකට ගොඩක් වෙනස්. අපි මේකට ආධ්‍යාත්මික සහ ආගමික කියන වචන දෙකක් දානවා. ඒක නිසා මේක ඊට වැඩි දුරදි කියන්න පුළුවන් තරම්. දැන් මෙතෙන්ට ආවට පස්සේ පිරිසක් අද අපි ගන්න රිට්‍රීට් ඉස්ලාම ආපිරිසක් පිරිස කියලා එනත ඉස්ලාම් භාවනාවට කිය පිරිසක් කියලා දැන් ඒගොල්ලෝ ඊටාම සාධාරණව කොහොම ශක්තියව අර gedara තියෙන අඹුවන් දරුවන් පැත්තක තියලා වස්තු භාභෝග පැත්තක තියලා යාන වාහන කොට මෙට්ට ඇඳාසිතු හරක බාන පැත්තක තියලා දැන් ඇවිල්ලා සුදු දෙද්දක් අඳන සුදු බාපණයක් දාගෙන සිල් අරගෙන හොඳ පිරිසිදු තැනක වාඩි වුණා කියන්නේ බුදු පිළිමයක් විතර වාඩි වාඩි වුණාට පස්සේ දැන් හිතට මොකද වෙන්නේ අර අයින් කයින් අයින් කරපු දේවල් අයින් වෙනවද නැත්නම් හිත ඒවත් එක රමණේ කරනවද gedara හිටියට වැඩි රමණේ වැඩි ඒකයි බුදුහාමුදුරු කියන්නේ මේ කාමය අයින් කරන්න පුළුවන් බුල්ඩෝසරයක් දාලා. ඔය කාම සංඥා වල යන යන තැන එළවලව පහර දෙනවා. කාමය අයින් කරන එක අපිට මොන හරි ක්‍රමයකට කරතයි. ඒක භෞතිකයි. මෙයාට ආවට පස්සේ gedara හිටියට වැඩි කාම සංඥාව. ඒ නිසා තේරුම් ගන්න සංඥාවයි අපිට වද දෙන්නේ. අපි අර දාලා ආපු ටිකයි එලවෙලව පහර දෙන එක විස විදපු ඊච කාපු ඊතලයක් වගේ යන යන දැන ගිහිලා අනිනවා. අපි වැඩියෙන් ප්‍රියකරේ මොකද්ද? ඒක වැඩියෙන් කරදර කරනවා. අපි වැඩියෙන් අමාරුවෙන් ඉපේ මොකද්ද? ඒක අපිට වැඩියෙන් කරදර කරනවා. අපි ඒක ඇත්තට අතහැරලා අවිල්ල තියෙනවා. අතහැරලා ගියට ඒක අපි අතාරින්නේ. එතනයි සෙල්ලම තියෙන්නේ. හම්බ කරන කාරණා නම් ඒක ළඟට එනකොට අනේ එන්න එපා යන්න කියලා වස්තුවට ලස්සනට ධනෙට ආදරේ හිතෙනවා. එක චිත්තක්ෂණයකට අපි මේකෙන් ඈත් වෙන්න බලන්න ඒක කාදාකත් අපි අතාරිනවා. ශික්ෂාවකින් තොරව මැරෙන්න යන වෙලාවේදී ඕක තමයි වෙන්නේ. කලින් බණ භාවනාව කරනකොට මැරෙන්න ගිය වෙලාවේ තමන් දැන් ඇහෙන් කඩෙන් දිවෙන් ආසෙන් අයින් වෙනවා. මේක වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට අර කාම සංඥාවල් අසීමිතව කිසිම න්‍යාය පත්‍රකින් තොරව ඇවිල්ලා පහර දෙන්න පටන් අර ගන්නවා. අපි ඇලි ගලි වාසය කරපු දේවල් නැත්නම් ගොඩක් වෛර කරපු දේවල්. ඒකේ හිත අල්ලනවායි කියන එක කූඩල්ල කට තිබ්බා වගේ අහුවෙච්ච දේ අල්ලනවා. දැන් අපිට පේනවනේ ඉව මොනවාක්වත් මැරිලා නැතුව తాවකාලිකව කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පිස අතහැරලා කුඩා වූ වේවා මහත් වූ වේවා භෞග පිස අතහැරලා සීලයක් කරන සිල්ල තුන් අතර සිල්ලදී ඇඳගෙන ගත කරත් මේවා අපිට පහර දෙන හැටි අපිට ඒකට කනගාටු වෙනවා මතකින්ද ওই කනගාටු වෙන්න වෙලාවක් එන්නේ නැහැ මරණ චිත්තක්ෂණේ අසරණයි අනාගතයි දැන් අපි මේ පොඩ්ඩක් මැරුණා වගේ తాවකාලිකව පොඩ්ඩක් අයින් වෙලා බලන බුදුරජාණන් සඳහන් කරන ඔබ කාමයේ අයින් කෙරුවට පස්සේ පොට්ටපාද ඔබට තේනවා කාම සංඥාව කියන එකක්. ඒකට කාම ඡන්ද නීවරණය කියලා කියනවා. ඒකට ශික්ෂාවෙන් මිස වෙන මොනම පින්කම් කෙරුවක්වත් අදිෂ්ඨාන කෙරුවක්වත් ශ්‍රමණ ප්‍රාකරණයට ආශිර්වාද කරා දෙවියෝ ආශිර්වාද කරා. තෝක ඉබේයි කියලා හිතුවත් යන්නේ නැහැ. ඔක ගෙදර හිටියට වැඩිය බරපතල විදිහට පහර දෙන. ඒක හරියට කියනවා තුවාලයක් සුද්ධ කරන්න වණමුකේ පාදපුවාම වණමුකේ රිදෙන බැරි. නිකන් තියනකට වැඩිය වැඩි. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන ගියාට පස්සේ පැවිදි වුණාට පස්සේ ඒ කටයුතු කරාට පස්සේ මේක පුදුම විදිහට ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඒකට මේ මිනිස්යාට පේන්නේ යකෝ මේ මේ ආධ්‍යාත්මිකයට යන්න යන දුක වැඩි වෙනවා. ආධ්‍යාත්මිකයට යන්න යන අභියෝග වැඩි වෙනවා. ආධ්‍යාත්මික ජීවිතය යන්න යන සංඥා මට කරදර කරනවා නේ කියලා වහාම ආපහු ගෙදර යනවා. ඒක හරියට කබලෙන් ලිපට වැටෙනා වගේ වැඩක්. මොකද ගෙදර ගියාට කසාන රෝගියා කසාන කැසුවට ඒ වෙලාවේ සැපයක් ආවට කසාන රෝගේ පැතිරෙනා මිසක් ඕජාව ගන්නා මිසක් කුෂ්ඨ රෝගයට කසන එක සනීපයක් නෙවෙයි. ඒ නිසා අපි නැවත ගෙදර යෑමෙන් කරන්න හදන්නේ අර කුෂ්ඨ රෝගේ කසන එක තමයි. ඉතින් කාටද පෞරුෂත්වයක් තියෙන්නේ? කාටද පිටකොන්දක් තියෙන්නේ? මේ ගියාට කමන්නේ මං ආයෙ එන්න ඕනේ. ආවට කමන්නේ මං ආපහු යන්න ඕන. කොහොමම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ පරිේශන මට්ටමකින් හරි කමන්නේ මේක අනපේක්ෂිතව අතහැරලා දාලා මේ එන ඕන වදයක් මේ ජීවිතයට ඇවිල්ලා හොඳයි. අභිනිෂ්ක්‍රමණ ජීවිතයට ඇවිල්ලා හොඳයි කියලා ගන්න ගියාම එයා ගේසිත දෝමනසෝ දුක නැත්නම් ගේසිත දෝමනස, නෙක්ඛම්සිත දෝමනස දෙක කියන ලෝක දෙක මැද හිර වෙනවා. ගේසිත දෝමනස්සේ කියලා කියන්නේ ගෙදර දොරේ ඉන්නකොට අඹ දරුවන්ගේ, දුවා දරුවන්ගේ ගෙවල් ගිනි අරගෙන, දරුවෝ මැරිලා, අම්මා අප්පා ලෙඩ වෙලා, මැරිලා ගිහිල්ලා ඉන දුක. ඒක හිතේ හටගන්නේ දෝමනස්සේ කියලා එකට කියන්නේ. දැන් මේ ආපුවම වෙන්නේ ඒව ගැන කල්පනා කරලා ඉන දෝමනස්සේ. මේ නෙක්කම සිත දෝමනස්ය කිඳුල කන ඉවසන්න පුළුවන් කොහිල කට වැන්නවා කියලා ගන්න බැරුව වගේ වැඩක්. ඉතින් අපි භාවනා කරන්න ආපු නැති පිරිසකට තාම ගෙවල් දොරවල් නමුදතර රකින්න බෙදට මේ බණ කිව්වොත් අහයිද? අදාකත් නැහැ මිනිසුන්ට ඕන කරලා තියෙන්නේ අර තුවාලේ සනීප කරන්න බාම් ගන්න බණ. සත්‍යයට මොන දෙන බණක් නෙවෙයි. ඒගොල්ලන්ට දෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා මේ අනවශ්‍ය ප්‍රශ්න කතා කරන්න වෙනවා. මේ ගෙදර ඉඳද්දී අපිට මේ දඩුවන්ගේ ප්‍රශ්න විසඳන්න මේ දඩුවගේ ලෙඩේ සනීප කරන හොඳ ස්පෙෂලිස්ට් කවුද කියලා කියලා දෙනවනේ. ණයට සල්ලි ටිකක් දෙනවනම් අන්න හොඳම ආමුදුරු. මෙතන කතා කරන්නේ එහෙම తాවකාලික පිළියම් නෙවෙයි සරුවචන සඳහන් කරන ඔබ කවදාහරි කාමයේ උපේපං කාමයේ උපයන්න දො කරන්න බෑ කෝ උපේපං කඹරපං හම්බ කරපං කවදාහරි චිත්තක් හදනට ඔබ දුරු කරන්න බලපං ඔබ පණ තියෙන වෙලාවේ අයිය තියෙන වෙලාවේ අන්න ඔබට එදාට තේරෙයි ඔය කාමයේ ඔබ අතාරින්නේ ඉල්ලවෙලව පාර දෙනවා අන්නේ කාම ඡන්දය ආපු වෙලාවකී යාට තියෙනවා කාම ඡන්දේ කියලා බුදුචාන් වහන්සේ වර්ණගන්නේ හිත විවිධ අරමුණු વિશેයි රස හොයන කරනවා එක අරමුණක ඉන්න බෑ. එක අරමුණක ඉඳීම ඒකාග්‍රතාවය කියලා කියනවා. ඒකට විරුද්ධ ධර්මයට කාමච්ඡන්ද කියලා අරමුණු රස වෙනස් කිරීම. අපිට එක ඉරියව්වක ඉන්න බෑ. එක සද්ද දිකට අහන්න බෑ. එක රූපයක් දිකට බලන්න බෑ. එක ගඳක් එක විදිහට විඳින්න බෑ. එක රසක් එක විදිහට විඳින්න බෑ. එක පහසක් එක විදිහට විඳින්න බෑ. නිසා පොසත් මිනිසු කරන්නේ මොකද්ද? හැම වෙලාවෙම රූප මාරු කර කර ඉඳ පරිසරය සකස් කරගන්නවා. හැම වෙලාවෙම විවිධ ශබ්ද අහන්න පරිසරය සකස් කරගන්නවා. හැම වෙලාවෙම විවිධ ගන්ධ ජාති ලබන්න පරිසරය සකස් කරගන්නවා. විවිධ රස කවල පරිසරය වෙනස් කරනවා. විවිධ යාන වාහන කොට පිට ඇඳ ඇතිරිලි වලින් අහස වෙනස් කර කර ඒගොල්ලෝ හිතනවා හරි සපක් විදිහට. ඒක හරියට ධනවට අඟුරු කැල්ලක් අතින් අතට මාරු කරනවා වගේ වැඩක්. අපි වේගෙන් අතින් අතට මාරු කරන මතක තියාගන්න අඟුරු කැල්ල දාන්නේ අතමයි ඒ අතයි මේ අතයි. බුදුජාණන් වහන්සේ සඳහන් කරන විට අරමුණු රස මාරු කිරීමෙන් ඒ චිත්තක්ෂණයේ ගෙවන්දා කරන ගතිය ක්ෂණ සම්පත්‍ය පන්නන ගතිය කාමච්ඡන්දේ කියලා කියනවා. ඒ නිසා බුදුරජාණන් කියනවා ඔබ ශික්ෂාවෙන් ඔබට ඕනේ නම් කාමයේ අතහැරලා කාම සංඥාව අඳුනගෙන කාම සංඥාව දැපෙන දමා ගන්න උඹ ඉස්ලාම සීල ශික්ෂාවක පිළිපන් සීල තුන් පිළිසකට අතට ඵලයන් කැලේට රිංගවන් ගහක්මට ඉඳගනින් ශුන්‍යාකාරට ගිහිල්ලා මේක එන බව දැනගන්න මේ කාමයේ අතහැරියට කාම සංඥාව වැකන්දක් කපල හැරියා වගේ වැවක දෝරේ කපල බැම්ම කපල හැරියා වගේ කඩාගෙන යනවා මේක තියා බලලා දැන් හයියත් තියෙලාම ඔකට ගුණ දීපන් ඒක ඔබේ දෝෂයක් නෙමෙයි මනුස්සය හැම එක්කනාගාම තියෙන ආවේනික දුක ආවේනිගත දුකක් ඒ නිසා පුද්ගලික දුකක් විදිහට ගන්න නැතුව සීලෙක පිළිතලා හොඳ සෞඛ්‍ය සම්පන්න තියෙන වෙලාවක බලන්න ඇත්ත එක වහගෙන වාඩි වෙලා මට දැන් ඔය මං කාමදේ ආස්තු අතහැරලා ඇවිල්ලා ඉන්නේ. සිල්ලතුන් පිරිසක් මැද ඉන්නේ. සිල්ලක් තැනක ඉන්නේ. සිල් අරගෙන ඉන්නේ. අනේ මට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ වර්තමාන හිත පවත්තන්ට ලැබේවා කියලා මේ ඉඳගෙන ඉන්න එක පොඩ්ඩක් බලන්න පට්ටලේ වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා. පට්ටලේ වාඩි වෙලා ඉන්න නා මේ හිත කය ඇතුළට එන්න. හිත කය ඇතුළට එන්න මුළු ලෝකෙම දන් දෙන්න. අපිට ඒක චිත්තක්ෂණයකටවත් බෑ. චිත්තක්ෂණයකටවත් බෑ. ඒ කියන්නේ අපිට ඒක චිත්තක්ෂණයකටවත් කය ඇතුලේ හිත තියාගන්න බෑ. අපි හිතමු කවුරු හරි බණ අහලා අහලා අහලා හිත සන්තෝෂ කරගෙන තීරුම් කරගෙන මේ ජීවිත ලැබපු ලොකුම ලාභේ ලොකුම පින ලොකුම නිවන තමයි මේ වාඩි වෙලා සහැල්ලුව වාඩි වෙලා මම මේ සමබරව වාඩිලා ඉන්න ඉරියව්වේ හිත පවත්තනවා. කයේ හිත පවත්තනවා කියලා එක චිත්තක්ෂණයකට අපි හිතමු වර්තමානයේදී හිත මේ ඉඳගෙන ඉන්න බාට එළඹුණයි කියලා. අපි ඒකට සතිය කියලා නම කියනවා. අප්‍රමාදී කියලා නම් කියනවා. ඒ චිත්තක්ෂණේ සන්තෝෂ වෙන්න තියෙන කාරණාව තමයි සීලක ඉන්නේ. මුළු ලෝකෙම දන් දීලා තිනවා දාන පාරමිතා, උපපාරමිතා, දස පරමාර්ථ පාරමිතා වශයෙන් දානේ සම්පූර්ණ වෙනවා. ඒ මොකද මොනම හේතුවක් නිසා හෝ ලෝකයේ පිළිබඳ කෑදරකමක් තියෙනවනම් වර්තමානට හිත ගන්න බෑ. චිත්තක්ෂණයටත් බෑ. ඉතින් උන්ට පිස්සා කියන්නේ නැතුව, තිරසනා කියන්නේ නැතුව මොනවා කියන්නේ? එක චිත්තක්ෂණයකට තමයි මේ වාඩි වෙලා ඉන්න ඉරියවට හිත ගන්න බැරි නම් ඒ මනුස්ස භාවනාවට අබහුවයි. එයාට භාවනාවක් කැප නැහැ. එක්කෝ අපි කියනවා භාවනා භාවනා ශබ්දකෝෂය හැටියට අහේතුක පුද්ගලෙක් කියලා. එතන පාරමිතා පෙරලා නැහැ. එතන වර්තමාන මොහොතටත් ගන්න. ඉතින් මානසික රෝගීන් අඳුර ගන්නකොට එකෝක්සිසොෆෙනික් කියනවා. නැත්නම් බයිපෝලා කියලා කියනවා. එහෙම නැත්නම් එක එක නම් දාලා තියෙනවා. මුඛා වුණත් කියන සිනේමන්සල මනුස්සකම නැහැ. මනුස්සකම තියනවාද කියලා බලන්නත් අල්ලපු gedara මනුස්සයා කියලා බෑ. Taman මේ කය පොඩ්ඩක් හොදලා පිරිසුදු කරලා සීලයක පිළිහිටලා සිල්වත් තැනකට ගිහිලා බලන්න ඕන හොඳට බුදුන් ගැන සත්‍තාවක් ඇති කරන මම මේ වාඩි වෙලා ඉන්න බව මට වාඩි වෙලා ඉන්න බව තේරෙනවා එක චිත්තක්ෂණයට හරි ගන්න පුළුවන් නම් නිවනකට සහතිකයක් දෙන්න පුළුවන් උත්සාහ කරොත් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් ඉතින් අපි කරන්නේ මේ භාවනා වැඩමුළුවකට ආවම ඉස්සල්ලාම නැත්තම් පරණ වුණත් ඒ භාවනා කරන්න වාඩි වෙනකොට ගිහිලා හොඳට ආසනේ එලාගෙන මුදල පට්ටලව හරි පරි ගිහිල්ලා වාඩි වෙලා බුදුන් වැඳලා ධර්මයේ සීපත් කරගෙන ජීවිතේ සීපත් කරගෙන බුදුහාමරණ මේ ජීවිතේ පූජා කරලා මම මේ සැහැල්ලුව වාඩි වෙලා ඉන්නවා මට මේ සැහැල්ලුව මේ ලිහිච්ච ගතිය මට මේ බුදකලාව තේරෙනවා නම් අන්න හිතා ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ කාමච්ඡන්දේ නැහැ ඒ චිත්තන්දරේ හිත වල්මත් වෙලා නැහැ. පිස්සු වඳුරෙක් වගේ එහෙම දුවන්න එක තැනක හිටියා. ඉතින් මේ චිත්තක්ෂණය එතකොට කියන්න පුළුවන් කාම සංඥාවෙන් දුරු වෙච්ච චිත්තක්ෂණය. කාම සංඥාවෙන් ඒ චිත්තක්ෂණය දුරු කරන්නේ ශික්ෂාවෙන්. සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති එවම්පි ඉද ඉදං සික්ඛාති භගවා උච මේකට ශික්ෂාව කියලා කියනවා මේ දේ අපි දවසක පුරුදු කරයි කියලා හිතමු අපි කොහරි ගිහලා හොඳට සිල්වන්ත වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක. අපි මේක මගේ දරුවෙකුට කියලා දෙන්න ගියොත් මොකද වෙන්නේ? මේ ජීවිතේ කරන්නේ ලොකුම පිංකම කය හොල්ලන්නෙත් නැතුව වචනේ හොල්ලන්නෙත් නැතුව හිත හොල්ලන්නෙත් නැතුව එක තැනක ඉන්න එකයි කියලා කිව්වොත් ගැහුවේ නැත්තම් පුදුමයි. අපිට එහෙම බුද්ධ ආගමක් උගන්වලා තියෙනවා. අපිට තියෙන උඩ දානකොට නටනකොට සින්දු කියනකොට අන්න බුද්ධ ආගම කියන. ඩීජි දොල්ලනකොට වැඩියෙන් ශබ්ද කරනකොට වැඩියෙන් වටකනට නටනකොට උඩරට නටනකොට බාහිරට නටනකොට ඔන්න බුද්ධ ආගම. මෙතන නමුත් මෙතන බුද්ධ ජන සාගරකට කාම සංඥාවෙන් නිදහස් වෙන්න නම් එක චිත්තක්ෂණ හරි කමන්නේ කය මොනවාක්වත් හොල්ලන්නේ නැති ඉරියව්වකට ඵලයක්. පටල වාඩි නැත්නම් බුදියාන හරි කමන්නේ. ඉතින් මම දැන් මෙතන බුදියාන ඉන්නවා නැත්නම් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා. ඒ වර්තමානයේ හිත ගෙත ගෙවදිනවා නම් ඒ කාම සංඥාව අයින් කරලා මේ චිත්තක්ෂණයකට හෝ වර්තමාන මොහොතේ ඉල්ලෙ හිටියානම් සන්තෝෂ වෙන්න පුළුවන් ඒ චිත්තක්ෂණ මුළු ලෝකෙම දන් දීලා තියෙනවා. ඒ චිත්තක්ෂණ නිසා ගෙටක වදිනවා හිත. මේක අරගත්තට පස්සේ අපි මේ දවස් ගණන් යෝගාවචර ධානය පුරුදු කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අන්නේ චිත්තක්ෂණ චිත්තක්ෂණ දෙකක් කරන්න උත්සාහ කරනවා. චිත්තක්ෂණ තුනක් කරන්න උත්සාහ කරනවා. හතරක් කරන්න උත්සාහ කරන එක බලන්න කොච්චර විනාඩි ගානක් කොච්චර තප්පර ගානක් ඇත් දෙක වහගෙන පිට ඇතුළට ගෙන්නගෙන. ඒ කියන්නේ නිවේශේ තප්පම් කියන්නේ පිට ගෙවද්දාගෙන ඒක සැපක් කියලා, ඒක පිරිච්ච ගතියක් කියලා. එහෙන් සැප නෙවෙයි, කනෙන් සැප නෙවෙයි, නාසයෙන් සැප නෙවෙයි, දිවෙන් සැප නෙවෙයි, කයමුත් සැපක් නෙවෙයි. ඒකත් නැතුව වර්තමානයේ ඉලම සිටිනවා. මේකට කියනවා අපි කාම සංඥාව දුරු කරලා හිත ඒකාග්‍ර කිරීමේ පළවෙනි පියවර තිබ්බයි. මේ ඒකාග්‍ර කිරීම නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම ඉඳ ඉඳ ඉඳ ඉඳ ඊගාට තේරෙනවා Taman මෙතෙක් උගනගත්ත කිසිම දැනුමකින් මේකට කිසි උදව්වක් නැහැ. කිසි මාන්නක්කාරකමකින් මේකට ඇති වැඩක් නැහැ. කයි හයියෙන් ඇති වැඩක් නැහැ. ඉරිමිකමෙන් වැඩක් නැහැ. ගෑනුකමෙන් වැඩක් නැහැ. මහානකමෙන් වැඩක් නැහැ. මේක බොහොම සරල ඍජු තාම ගුණ දෙන ශික්ෂාවක්. මේකටයි බුදුහාමුදුරුවෝ ශික්ෂාව කියන්නේ. ශික්ෂාවක පිළිලා අපිට ඉන්න පුළුවන් නම් ඔන්න කවදා හරි අපි තේරුම් ගත්තොත් මට චිත්තක්ෂණ දෙක තුනක් හිත මේ ඉන්න පුළුවන් ගමන් ආය අතීතයට ආය අනාගතයට ආය හෙට ගැන කතා කරනවා ආය වෙන තැනක් ගැන කතා ආය වෙන කෙනෙක් ගැන කතා කරනවා කමන්නේ ඒ ඔක්කොම කතා කරලා ඉඳන් ආය චිත්තක්ෂණයක් ආය වර්තමානට ගෙනත් යන්නේ ආය චිත්තක්ෂණ වර්තමානට ගෙනත් යන්නේ දුවන අස්සෙක් උඩ අලු පොල් ගෙඩියක් තියනවා වගේ නැවත නැවත කියලා අපිට තේරෙනවා චිත්තක්ෂණ දෙකකට අලු පොල් ගෙඩිය අස්සය අපිට හිටියයි කියලා එදාට තේනවා මෙන්න මේ ශික්ෂාව කාටවත් දෙන්නත් බෑ, සල්ලි වලට ගන්නත් බෑ, තමන්ම කරන්න. ඒක නිසා බුදුජානනාංශයේ පළවෙනි වතාවට පොට්ටපාදට කියනවා මේ කාම සංඥාව ආවට පස්සේ ඔබ කාම සංඥාව දුරු කරන්න ඕනේ. ඒ දුරු කිරීමට බුදුරජාණන්සේ රූප සංඥාව වාංගු කරනවා. එහෙම බලාන ඉන්නකොටම හුස්ම ගන්න වැටෙන එක තේරෙනවා නම් ඒකට හිත යොදනක පමණින් උඹ හිත කය ඇතුලේ බඳනවා පිට යන එක නතර කරනවා. ඒක නිසා මොනවා හරි කය ඇතුලේ දෙන සත්‍ත්‍යයකට හිත දාන්න කියනවා ඒක රූප ක්‍රියාවලිය. වායෝ ධාතුවේ පොට්ටබ්බ වායෝ පොට්ටබ්බ ධාතුව. පිම්බි මෑකිලිම හරි ආශ්වාස ප්‍රශ්වාසයේ හරි නැත්නම් මේ කයේ බර ගතිය, ඒලාට දැන උණුසුම් ගතිය, කම්පන චංචල ගතිය මොනවා හරි අතරමා ධාතු කොටාචකට හිත දැම්මොත් අපිට හිතා ගන්න පුළුවන් දැන් නම් කයේ හිත නන්නත්තර වෙන විතරක් නෙවෙයි ඇතුළට ගිහිල්ලා ඇතුළේ වෙන වැඩ පිළිවෙලක් අස්පනා පිට වෙන වැඩ පිළිවෙලක් එතන එතන වෙන වැඩ පිළිවෙලට හිත කියන. ඒක නිසා යම් කිසි කෙනෙකුට රූප සංඥාවක් උපයෝගී කරන්නේ නැතුව කාම සංඥාවක් දුරු කරන්න බෑ. ඒක නිසා හිත කයට දාලා කයේ බොදා ප්‍රසිද්ධව ප්‍රකටව හොඳටම වැටෙන දේ මොකද්ද කියලා බලලා කියනවා ඒකට හිත දානවයි කියලා කියන්නේ අන් තැනකට අන් වෙලාවකට අන් කෙනෙකුට එනතන් වෙන වෙලාවක් වෙන තැනක් වෙන කෙනෙක් ගැන කල්පනා කරන හිතිවිලි නතර කරලා මම දැන් මෙතන කියන හිතිවිල්ලට ආවට පස්සේ ඒ බවට සාක්ෂියක් තමයි මේ ඇතුළත පේන ආස්වාස ප්‍රසවාස පේනවා එතකොට හිත බැඳලා තියෙන තැන දන්නවා. මේ ගුණා කැලෙන් ගෙනා මීහරකා බඳින්නේ මෙතනයි කියලා දන්නවා. ඒක ගියේ ඇතුලේ තැනක බඳින්න. ඉතින් කාට හරි පුළුවන් නම් මට මේ විවේකීව මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා ආශ්වාස ප්‍රලී හතරක් පහක් හයක් හතක් අටක් නවයක් පුහුණුව හරහා දවසින් දෙකෙන් තුනෙන් හතරෙන් වැඩි කරන්න එයාට වෙනවා ශික්ෂාවෙන් කළයි. ශික්ෂාවෙන් කළයි කනගාටු වෙන්න ඕන තරම් කරුණු ඔය අතර මත කාමච්ඡන්දයත් එනවා, තරහත් එනවා, නිදිමතත් එනවා, සැකත් එනවා, පශ්චාත්තාපත් එනවා. නමුත් නැවත නැවත කෙරුවොත් ඒක පෙන්නවා ඊව අඳුන ආයෙක් නැවත නැවතත් එල්ලෙට වෙදිච යන්න යන්න යන්න යන්න යන්න යන්න එල්ලෙට වදින ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ පළවෙනි හැරේ වැදුනාට පස්සේ සතුටක් ඇති වෙනවා. දෙවෙනි හැරේ හරියන්නේ නැහැ. නමුත් ආයෙ උත්සාහ කරනකොට ඉස්සල සැරයක් තරම් වායම් කරන්න ඉස්සලා ආයෙ සැරයක් වදිනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ එල්ලේට වදින ගාන වැඩි වෙනකොට ඇතුළත සංඥාවක ඒකට කියනවා රූප සංඥා කියලා. ඒකට කියන්නේ අපි ආනාපාන සති භාවනා මේ ආස්වාස වාති මේ ප්‍රස්වාස. හොඳට කල්පනා කරන්න ආස්වාස වේලාවක ආස්වාසයේ බව දන්නවනම් මේ මනුස්සයා වර්තමානෙමයි හිත තියෙන්නේ. මෙතනමයි හිත තියෙන්නේ. මං ගැනමයි හිත තියෙන්නේ. ප්‍රස්වාස වේලාවේ ප්‍රස්වාසයේ බව දන්නවනම් මේ වේලාවෙමයි හිත තියෙන්නේ. මොකද ඊයේ වෙච්ච ආශ්වාස ප්‍රශ්වාසයක් මේ වෙලාවේ බලන්න බෑ. මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මාරු වෙනකොට යන යන ආශ්වාසය යන යන ප්‍රශ්වාසය දැක ගන්න පුළුවන් නම් ඒ හැම වෙලාවෙදීම මේ මම දැන් මෙතන කියන එක සාතික ඒ තව කෙනෙක් පිම්බීම ඇකිලින් බලන්න පුළුවන් ඒත් ඒකම තමයි. තව කෙනෙකුට මේ දෙකම තේරෙන්නේ නැතුව ඉන්න බව වැටහෙන්න පුළුවන්. නැත්තම් සක්මන් කරනකොට මේ වම කියන්නේ මේ දකුණ කියන්නේ කියනකොට ඇඟේමනේ. ඊට යන්නේ නෑනේ. අන්න එතකොට අපේ කර්මස්ථානාචාර්යවරු භාවනා උපදේශකවරු සමහරුන්ට මේ බබාගේ භාෂාව තේරෙන්නේ නැති නිසා මේකට හිත අල්ලබදා ගැනීමට තබා ගැනීමට හිත මේකේ වශීකර ගැනීම කියනවා ආස්වාසිය දකින්නකොට ආස්වාසිය කියලා අත්විඳින්නේ මොකද්ද කියලා පොඩ්ඩක් ඒක හොයලා බලපන් ප්‍රස්වාසය අත්දකින්නකොට ඔබ ප්‍රශ්වාසය කියලා අත්දකින්නේ පිරිමැදීමක්ද සීතලක්ද උණුසුමක්ද කම්පනයක්ද චංචලයක්ද තරංගාකාර දෙයක්ද ඒක ආශ්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද පිට පිට යාමෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා මේ කට උත්තරේ ගන්නේ ඒක නිවන නිසා නෙවෙයි කට උත්තරයක් දෙන්න නම් එයා නිවැරදිව ඒක බලලා ඒක තව කෙනෙකුට කියන එක කමඨාන් සුද්ධ කිරීමේ වටිනාකම තේරුම් ගන්න මේ කරන්නේ හිත වර්තමානයේ බඳින්න කරන වැඩක් ආන්නේ විදිහට යම් චිත්තක්ෂණයක යෝගාවචරයට පුළුවන් වුණොත් මතුවෙන ආස්වාසයක් මතුවෙන ප්‍රසවාසයක් පාසහිත පවත විනාඩි 2 3 4 5 මට දැන් හොඳටම විශ්වාසයි තව ආස්වාස 10 ප්‍රසවාස 10ක් 15ක් යනකම් මගේ හිත පිට යන එකක් නෑ දැන් නම් මේකට මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා ආස්වාස ප්‍රසවාසයේ දැපෙන දමා ගත්තොත් ආණ්ඩුමට්ටු කරගත්තොත් මේචල් කරගත්තොත් එයාට තේනවා තව විනාඩි කීපයකට මට කාමච්ඡන්දේ එන්නේ නැති බව. ආනාපානෙ හිත තියෙන බව තේරුම් ගත්තට පස්සේ ඒක පිළිබඳව එන ඒ පාලන කිරීමේ ශක්තියද කියන්නේ වශී කරනවා කියන්නේ. ආශාපසාසේමයි හිත තියෙන කියලා මගේ කයෙන් ඉච්චර කරදරයක් එන එකක් නැහැ. මගේ හිත ඉන්දර වැටෙන එකක් නැහැ. මගේ හිත සැක කරන එකක් නැහැ. මට ආශාපසාසෙන් පේනවා කියලා හිතියොත් එතෙන්දි බුදු දානංශ කියනවා යම් කිසි කෙනෙකුට ඒ සාහිතිය ලැබෙනවා නම් ඒක ප්‍රථම ධානය කියලා කියන. ඒකට ආනාපාන නිමිත්තේ හිත තියෙන්නේ කාමච්ඡන්දේ නෙවෙයි. ආනපන නිමිත්ත හිත තිනවා කියන එකට බුද්ධ ඥානංශය කියන්නේ ඒකාග්‍රතාවය කියලා. එකම අරමුණක හිටපක්. එකම අරමුණක හිත තියෙනවා නම් බලන්න ආනාපානයේ හිත තියෙනකොට ඒක කවදාකවත් ආනාපානයේ පිළිඳ රාගයක් මතු වෙන්නේ නැහැ. කොච්චර වෙලා ආනාපානය අසු කරා. මොකද ආනාපාන කියන්නේ බොහොම උදාසීන අරමුණක්. ඒ වගේම ද්වේෂයක් පහළ වෙන්නේත් නැහැ. ඒකේ මේ අඳුරු පැත්තේ වෙනලි පැත්තේ කියලා හොල්මන් දෙකක් නෑ ආනාපාන. දෙකම මධ්‍යස්ථාන. ඒකම ආශ්වාස වෙලා ආශ්වාසය දන්නවා ප්‍රශ්වාස වෙලා ප්‍රශ්වාස දන්නවා නිදිමතකුත් නැහැ. නිදිමත තියෙනවා නම් ආශ්වාස වෙලා ප්‍රශ්වාස කියලා පැටලෙන්න පුළුවන්. ප්‍රශ්වාස වෙලා ආශ්වාස කියලා පැටලෙන්න පුළුවන්. ඒ නිසා ආශ්වාස වෙලාදී ආශ්වාසය බව තියෙන බාටත් නිදිමත නොවීම පිණිසත් ආශ්වාසය කියලා මෙනෙහි කරන්න. ප්‍රශ්වාස වෙලාදී ප්‍රශ්වාසය තියෙන බව දැනගන්නත් ප්‍රශ්වාස කියලා මෙනෙහි කරන්න. අන්නේ විදිහට මෙනෙහි කරන වෙලාවේ දන්නවනේ මෙනෙහි කරන කෙනා නිින්ද යනවා. නිින්ද යනවා නම් මෙනෙහි කරන්න බැරි වෙනවා. ඒ වගේම මේ ආශ්වාසයෙන්කොට ආශ්වාසයේ ලෑස්තිලා ඉන්නවනම් අතීතේ හිතවිල්ලක් වෙන්න බෑ. මට අනේ ආනපානි අල්ලගන්න බැරිනවා කියලා පශ්චාත්තාප වෙන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ එන ආශ්වාසය බලන්න. එන ප්‍රශ්වාසය බලන්න. එතකොට සැකයක් එන්නේ නැහැ මේ ආශ්වාසයේද හිතවිල්ලක්ද වේදනාවක්ද කියලා සැකයක් නෑ ආශ්වාසය ආශ්වාසයමයි. ප්‍රශ්වාසය ප්‍රශ්වාසයමයි. එතකොට නීවරණ පහම ක්‍රමයෙන් දුරු වෙනවා. එතකොට බුද්ධ ඥානසේ කියනවා විවේකජම් පීති සුඛම් පටමජ්ජහානං උපසම්පජ්ජ විහෙරති. මේ ප්‍රථම ඥාන උපසම්පජ්ජ විහෙරණේ බුදු දහමෙන් සඳහන් කරන්නේ විවේකජම් පීති සුඛං සුකුම සත්‍ය සංජී හෝති. එයාට සුකුම ඇත්ත වශයෙන්ම අත්දකින සංඥාවක් එනවා. කාමච්ඡන්දය යනුව නන්නත්තාරේනේ හිතවිලි නෑ. එකම අරමුණක හිත හිටියා කාණ්ඩමකට යකඩයක් ඇල්ලුවා. එතකොට එයා දන්නවා කාමයේ ඇතහැරියා විතරක් නෙවෙයි දැන් කාම සංඥාවත් ඇතහැරියා රූප සංඥාවක් මාර්ගය. නිසා රූප සංඥාව කියන්නේ නිවන නෙවෙයි කාම සංඥාව ප්‍රතිස්ථාපනය කිරීමට ගන්න ඊට වැඩිය සුකුම සත්‍ය සංඥාව. අන්නේ සුකුම සත්‍ය සංඥාව ගොඩාක් වෙලා පුරුදු කරලා පුරුදු කරලිවලා ප්‍රථම ධ්‍යාන වශයෙන් මේක විස්තර කරන්න පුළුවන්. එතෙන් සමත විපස්සනා කරන කෙනෙකුට තමන් ඉස්සරහින් තියාගත්ත අරමුණේ විශ්වසනීය විදියට පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. විනාඩි 5, 10, 15 මිශ්‍ර. උදේ වලට හොඳයි, හන්දවලට හොඳයි. සමහර දවස් වලට හොඳයි, සමහර දවස් වලට හොඳ නැහැ. ඒ කොනවා වුණත් උත්සාහ කරන්න කරන්න කරන්න කරන්න ආනපානී සමීපස්ත භාවයේ අසුර හාද ගතිය වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න කාම සංඥා හිමින් හිමින් දුරවන් වෙන අතර රූප සංඥාව <clears throat> තාවුන. නමුත් ඕනම කෙනෙක් දන්නවා ආනාපානිය අපි විනාඩි 5-10ක් හිටියට ඒක තුලින්ම පහළ වෙන කඩප්පුලිනු කැමනා දහපතුරා හිතවිල්ලකින් හිත පිටපයි. අපි හිතන්නේ කවුරුත් කැස්ස නිසා හිත පිට ගියා, දොරක් කරපු නිසා හිත පිට ගියා, වැස්ස නිසා පිට ගියා කියලා එහෙම නෙවෙයි. කාම ඡන්දෙන් තොරව හිත ඉන්නකොට ඉඳපු ගමන් ආය කාම සංඥාවට හිත පයි. මේ පයින්දත් හිත වෙන්නේ අර ආනාපානට හිත මෙහෙවන විතක්කෙමයි. කීකර වෙනකොට ආනාපානට යනවා, අකීකර වෙනකොට කාම ඡන්දෙට පයි. එතකොට පේනවා විතක්කේ කුලක් වෙනවා. විතක්කේ ආ දඩම්බර වෙනවා. විතක්කේ කීවා නාන ගතිය තියෙනවා. එතකොට යාට තේරෙනවා මේ විතක්කෙම තමයි මට මෙතෙන් දෙන්න පාර කිව්වේ. දැන් මේ මිනිහා වෙන තැනකට යන්න මාව එතකට යන්න හදනවා කියලා දෙවෙනි ධ්‍යානයට යන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක මෙනෙහි කිරීම නතර කරලා පීති පීතිය සහ සුඛ සහිත ස්කුම සත්‍ය සංඥාවට දෙවෙනි ධ්‍යානයට යනකොට මෙනෙහි කිරීම විතක්ක ਵਿਚාර දෙක නැතුව අරමුණේ හිත පාත් ගන්න පුළුවන් අර කඹේ ඇවිදින මිනිහා දෙපැත්තෙන් කුඩ දෙකක් අරගෙන ඇවිදිනවා දිග පොල්ලක් අරගෙන ඇවිදිනවා මේක සම්බර කරන්න. සමහරවිට පුළුවන් පොල්ලක් උඩයක් නැතුව සම්බර කරන්න. ආන්නේ විදිහට ගියාම පීති සුඛ සහිත සමාජිජ්ජ පීති සුඛ සුඛම සත්‍ය සංඥාවට යනවා. ඒසොටි යෝගාචර තියෙනවා දැන් ආනපනේ පේන්නේ නැහැ. ආනපනේ නිමිත්තක් නැහැ. අරමුණු කරන්න බෑ. නමුත් කම්බිය විදින්න වගේ උලන් අදින්න අතරකපත් වෙන පහන් දැල්ලා වගේ හිත එහෙම මිසහට යනවා. එතකොට දැන් සමාධිජ ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඥා. එතකොට යාට ඇති වෙන අර ප්‍රීතිය ඇතුළතින්ම පැන නගින ඒ පිනායන ගතිය සමාජලට කොච්චර දාන්න පටන් ගන්නවා. ඒකම කලබල වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි කියමු කම්බිය ඇවිදිනකොට මිනිස්සු ඔල්ලර සං දෙනවා. අනිහි විමර්ශය ඇවිදින ඇරියදට ඔල්ලර සං වලට කලබල වෙච්ච ගමන් කම්බිය පල්ලට ඇදගෙන ගන්නවා. අර ඉබ්බා ඔක්කු දෙන්න අරගෙන යනකොට මේ බලපල්ලකෝ ඉබ්බොත් පියාඹනවා මේ රටේ කිව්වට පස්සේ අර ඉබ්බට ඉදෙනවා දෙකක් කතා කරා. අයියකෝ මට කතා ඉවෙන්න බැරිද කියලා කතා කරනකොට බිම වැටලා ගලක් වල වැටලා පතුරු ගහිලා යනවා. ඒ වගේ මේ ප්‍රීතිය පහළ වෙච්චාම සමාරුම කටමැද දොදවන්න හිතෙනවා. ඒකම බාධා වුණාට පස්සේ කියනවා මේ ප්‍රීතියෙන් තොර උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා. අර තේරෙනවා මේ කියාපාන එකක් නෙමෙයි මේ වැඩපිළිවෙල කියන්න ගිය ගමන් හැල හැප්පීමක් වෙනවා. පුළුවන් තරම් හිත නිහතමානීව එහෙම නැතුව කොළමලකම් වලින්තරම මේ ලැබිච්ච එක ඇතුළට නමාගෙන වසා හෙලාගෙන අරසා කරන්න සුකුම සත්‍ය සංඥාවක් ඇති කරන්න ඕනේ සුඛය සහ උපේක්ෂාව සංඥා. ඒ වෙලාවට තේින මුළු ලෝකෙම වෙන් වෙලා තාමත්ම සියෝ බොහෝම සූක්ෂම සමවර භාවයක හිත පවත් ගන්න පුළුවන් කඹේ විදින මිනිසෙක් වගේ. දැන් තනියේ දණ්ඩක යන කෙනෙක් වගේ ඒක ගැන හෝ සතුට වෙන්න ගියොත් හැලැප්පෙනවා. මේ වෙලාවට යෝගාචරණ සැප හෙව්වත් මේකට යන්න බෑ දුක හෙව්වත් යන්න බෑ අදුක්කම සුඛේ හරිය තමයි. එතකොට මේ යෝගාචරය අර රූප ධර්ම කියන ආශ්‍රත ප්‍රසවාසයේ ගෙවම් කරලා වේදනා ස්කන්ධයේ වශයෙන් මෙතෙක් තිබුණු ප්‍රීති සුඛ දෙකම පක්ෂග්‍රාහී හිතවත් බව හැබෑව පක්ෂග්‍රාහී සුඛේ මුත්තර දුකේ මුත්තර අදුක්කම සුඛ සහිත උපේක්ඛාවට පත් වෙලා වැඩි සැප හොයන්න යන්නෙත් නැහැ වැඩි කරදර දුක් දෙන්නෙත් නෑ ඒ ටිකක් වේදනාව ආවොත් ඇඟ හරි පරිගස්සගෙන හොඳට පట్టල වෙලා අර ගත්ත සමාධිය තියාගෙන ගත්ත සතිය තියාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම තේරුම් කරගෙන යනකොට යාට තේරෙන පටන් ගන්නවා මේ අදුක්ඛම සුඛයේ සහිත මේ తত্ত্বය අපිට කවදාකවත් ඒක වෙන් කළා හඳුනාගත්තේ නැත්නම් ඒකේ සපත් තේරෙන්නේ නෑ. අපි gedara තොරේ ඉන්නකොට ඒකේ ඉන්නවා. හඳුනන්නේ නෑ. ඒ නිසා මේ සමාධිජ උපේක්ඛක සුකුම සුඛ සුකුම සත්‍ය සංඥාව කියන එක අපිට තේරෙනවා අපි කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරත් gedaratore තියෙන දෙයක් නමුත් අපි සංඥී වෙන්නේ නැහැ. අපි අඳුරන්නේ මොකද අපි සැප හොයන කෑදර කමෙන් අද. මෙතන එහෙම නැහැ සැප හොයලා සැප ප්‍රහාණය කරලා ඊට පස්සේ අර වදුකම සුඛයට ගියාට පස්සේ තේරෙනවා මේක පර්යංකේදී විතරක් නෙවෙයි සක්මණේදී උනත් ගන්න පුළුවන්. මේක සක්මණ පරියන්ක විතර නෙවෙයි ඊතරතරේ උනත් නෙවෙයි හැනෙල්ලේ තමන්ගේ වැඩක් කරනකොට බුද්ධි කලාව කියලා මේක අපි ළඟට එනවා. විවේකී කියලා මේක අපි ළඟට එනවා. විස්රාමයේ කියලා මේක අපි ළඟට එනවා. පිරිච්ච ගතිය කියලා අපි ළඟට එනවා. නමුත් අපිට ඒක පේන්නේ කම්මැලිකමක් විදියට. පාළු ගතියක් විදියට. නීරසකමක් විදියට. ඒකාකාරීකමක් විදියට ඒ නිසා අපි ආයෙ සැප හොයන්නේ. මෙතන උදැසගෙන මේ සැප අතහැරලා එනට මේ සුඛය අතහැරලා අදුක්කම සුඛයට යන්නේ ශික්ෂාවක් මාර්ගයෙන් සීලය හරහා ඒක නිසා එයා සුඛය අතහැරලා උපේක්ෂාවට යනකොට අදුක්කම සුඛය සැපත් නැති දුපත් නැති තත්ත්වයට යනවා මේක ඊලන්දාර කෙනෙකුට හෝ සැප කැමති කෙනෙකුට කිව්වොත් මේ ඇල්වතර බොන්න ඇඩ්වර්ටයිස් කරනවා වගේ වැඩක්. මේකේ සරුවත් කසහයට දාපු අයිසරුවත් නම් බොන්න ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන්. මේකේ තියෙන තන්නේ කරලා ඇල්ලතර. ඉන්සයි බුරුම ස්වාමීන් වහන්සේලා කියන මේක නිකන් සුදු පාන් පැත්තක් කන්න උනන්දු කරනවා වගේ. ජෑම් නෑ, බටර් නෑ, චීස් නෑ, පුළුවන් නම් කපන් බැත්නම් කපන්. මේකේ නෑ කුප්පන ගතිය. මේකේ නෑ අවුස්සන ගතිය. මේකේ නෑ කෙලෙස්. නමුත් කාම ලෝකේ කෙනාට පේන්නේ ජීවිතේ එන්නේ එන්නේ නිර්වර්ණ වෙනවා, නීරස වෙනවා, ඒකාකාරී වෙනවා, කම්මැලි වෙනවා, නිදිමත වෙනවා. බුදුජානක පාවිච්චි කරනවා විරාග විරාජ්‍ය කියන වචනය. මේකේ ආශා කරන දෙයක්වත් නැහැ, රංජනය කරන දෙයක්වත් නැහැ. නමුත් දන්නවනම් මේ යන්නේ කිලින් ටිකෙන් ටික ටිකෙන් ටික සංඥාව ගෙවන් කිරීමක් කියලා ඒක පුංචි ජයග්‍රහණයක්. නොකවදාකවත් කාමභෝගී කෙනෙකුට එනත මේ සැප නැත්නම් මේ ප්‍රතිඵල එනතම මේ නිවන් දකින්නයි <clears throat> ආසින්යන්ඩයි දිබ්බජක්ක දිබ්බසෝත ලබණ්ඩයි මේ මැජික් බලන්න හදන කට්ටියට මේ தത്വෙට හීනකින්වත් කිට් වෙනවා. මොකද මේ මොනවත් මේකේ නැහැ. ඒවා සේරම සංඥා විපල්ලාස විදිහට බුදුහාමර පෙන්නලා තියෙන්නේ මේ ආසින්ඥාන දේවල් දිව්‍ය දක්ව ලබනවා දිබ්බ සෝත ලබනවා ආප සත්කාර ධම්මාන දීලෝක ලබනවා සේරම අර පොඩි ළමයි තමන්ගේම අසුචි ටික පොඩි කර කර සන්තෝෂ වෙලා පොඩි කාලේ විඳින විඳවිල්ල. කො අසුචි ටික සීතල වුණාට පස්සේ පොඩි එකකට ගඳ ගන්නවා. උණු උනේ තමයි ගඳ තියෙන්නේ. සුවඳ තියෙන්නේ. අනේ වගේ මේවා සංඥාවල් ටිකක් ඔබ සංඥාවෙන් දුරුවන් වෙන්න වෙන්න සතෙක් හැවහලන්න වගේ එnde ඉඳ තේරෙන පටන් ගන්නවා මේ ප්‍රීතිය විතර නෙවෙයි සුඛය විතර නෙවෙයි දෙකම නැති අදුක්ඛම සුඛ සංඥාවක් තියෙනවා මේකට කිසිම බාධාවක් නැහැ ලබා ගන්න උඹ හිතේකට වෛර කරන එක විතරයි බාධාව. මේකට අකමැති එක විතරයි බාධාව. ඒ නිසා බුදුන් ගැන සිහිපත් කරපන් ධර්මය ගැන සිහිපත් කරපන් සංඝයා ගැන සිහිපත් කරපන් සීලය ගැන සිහිපත් කරපන් හැකි ක්‍රමයකට මෙන්න මේ හිත මේ සැපත් හොයන්නේ නැති දුකත් හොයන්නේ නැති අදුක්ඛම සුඛ උපේක්ඛාවට හිත දාලා කවුරුත් නැති විශ්‍රාම වෙච්ච විවේක වෙච්ච තමන් විශ්ීම තමන්ගේ පිළිච්ච ගතිය පෙන්වන මේක අඳුරගත්තොත් නැති එකක් නෙවෙයි මේ පෙන්වන්නේ අනිවාර්යයෙන්ම ජීවිතේ තියෙන එකක් මේ සංඤී වෙනවා කියන කම අපි හැම වෙලාවෙම ඇලි ගලි වාදයට කැමති අපි හැම වෙලාවෙම ලාභ සත්කාර සිලෝක වලට කැමති අපි හැම වෙලාවෙම කියා පාණ්ඩ කැමති ඒ කිසිම චෛතසිකයක් එක්ක මෙයාගේ ගනුදෙනුවක් නැහැ ඒ නිසා මේ බුද්ධ කලාව මේ විවේකයේ මේ විස්රාමියත් එක්ක උපේක්ෂක අදුක්ඛම සුඛ ඒ සුඛෝ සත්‍ය සංඥාවට සංඥාව අපි ළඟ තියෙනවා අපි ඒක දන්නේ සංඥේ නෑ ඒක නිසා බුදුසසුනේ පෙන්ලා තියෙන එක එක පොත්ත ගලවනවා ලුණු ගෙඩියක පොත්ත ගලවනවා වගේ ගල්ව ගල සිවුම් තන්න ගියාට පස්සේ පොට්ටපාදර කියනවා ඔබ කවදා හරි මේ අදුක්කම සුඛ උපේක්ඛක හිතත් අයින් කරලා අදුක්ඛම සුඛ සති සම්පජාඤ්ඤ සති පාරිශුද්ධියෙන් පිරිසිදු වෙච්ච චතුත් අධ්‍යානයට ගියාට පස්සේ ඔබට තේරෙනවා මේ මුළු ඇඟම සුදු රෙද්දකින් වහලා ඊටාම පිරිසිදුනා වගේ කොච්චර ලෝකෙ කෙලිසලා තිබුණත් තමන්ගේ චිත්තසංතානය මේ සමාධිය ගන්න. ඒකෙදී තමන් මොනම දෙයක් නිසාවත් ඇහැක් කරලා බලන්න හිතෙන්නෙත් නැහැ පිටකර සම්බන්ධ වෙන නිසා පිට සම්පූර්ණ කෙලිසලා තියෙනවා. මොන දෙයට ගියත් සංඥාව ගොරෝසු වෙනවා. මොන දෙයට ගියත් ආශාව ඇති වෙනවා. මේකේ මොනවත් ආශා කරන්න දෙයක් නැහැ. උපේක්ඛාවක් තියෙනවා. අදුක්කම සුඛයක් තියෙනවා. සතිපාරිශුද්ධිය තියෙනවා. අන්නේ සතිපාරිශුද්ධිය සහිත මේ අදුක්කම සුඛ දේ විතරයි අදුක්කම සුඛය අදුක්කම සුඛේ වශයෙන් දන්න ප්‍රඥාව තියෙන්නේ. අවිද්‍යාව තියෙනවා. අනික හැම වෙලාවෙම අපි ළඟ මේක නිතර තියෙනවා. අපි මේක විද්‍යාවෙන් නෙවෙයි දකින්නේ අවිද්‍යාවෙන්. එතකොට අපිට වෙන්නේ පාලුකමක් විදියට. අපිට පේන්නේ කම්මැලිකමක් විදියට. අපිට පේන්නේ කොන් වුණා වගේ. නීරස වුණා වගේ මෙන්න මේක අගය කරන්න කොච්චර සිල් තියෙන්න ඕනද කියලා හිතන්න. මේක අගය කරන්න කොච්චර බුදුහාමුදුරුවෝ පිළිබඳ ගෞරවයක් තියෙනවද? මේක අගය කරන්න කොච්චර ධර්මය අවබෝධයක් තියෙනවද? මේක අගය කරන්න කොච්චර සංඝයාට ගරු කරන්න ඕනද? මේ කැලේක ඇර කොහෙද ගන්න පුළුවන්? නැතිකම නෙවෙයි තියෙන්නේ. ගෙදර දොරේ කොඩි ගස්සට ගෙන්දගම් පොළොවේත් මේක තියෙනවා. නමුත් අපි හොයන්නේ ඒක නෙවෙයි. අපි හොයන්නේම කලබගෑනියක්. අපි හොයන්නේම කලගෝසාවක්. අපි හොයන්නේම ලාභ සත්කාරයක්. අපි හොයන්නේම සැප. ඒක කවදාකවත් මේ විවේකේ නැහැ. නිසා ක්‍රමයෙන් මේ සංඥාව ගෙවම් කරන ගෙවම් කරන යනකොට උපේක්ඛා සති පාරිශුද්ධියෙන් අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාවට එනවා. ආවට පස්සේ මේ මනුස්සයා තේරුම් ගන්නවයි කියලා කියන්නේ මේක සංජී වෙනවයි කියලා කියන්නේ සම්පූර්ණ ඥානය පහළ වෙලා ඒ ඥානයට පහළ වුණා කියලා එයා දන්න ගතිය. ඒකට කියන්නේ පිපුණු මලේ රුව එමල දනේදෝ මලකි දිවේ උඹ හැඩරුව බලන්න එපා. මලක් පිපුණොත් මල ලස්සනයි. නමුත් මල දන්නේ නැහැ. මල දන්නේ මල නෙලන විදිහ තමයි දන්නේ මේ මල ලස්සනයි. ඒ වගේ අපේ මේ හිත මේ වනමල ඕනම වෙලාවක තියෙනවා. නමුත් බුදු කෙනෙක් එළියට ආවිල්ලා කියනවා මනුස්සෝ මේ කලගෝසාව හොයන්න එපා. ලාභ සත්කාර හොයන්න එපා. සැප හොයාගෙන යන ගමන යන්න එපා. ඒවා අජූයි, ඒවා කක්කා, ඒවා සමබර නෑ. මේ අදුක්කම සුඛ සහිත මේ සුඛම සත්‍ය මිනත අපි හුද්ධි කලාව කියන තනි වචනෙට ගමු. විවේකයේ කියන තනි වචනෙට ගමු. විස්වාමයේ කියන තනි වචනෙට ගමු. ගියාට පස්සේ මේ මම මම නාකි වෙලා කොන් වුණා. එහෙම නැත්නම් මම අසරණ වුණා. මම තනි වුණා, පාළු වුණා කියන එක වෙනුවට සංඥාවකින් නිදහස් වීමක් තුනිවීමක් කියන එක දැනගත්තා නම් චතුත්ථ ධානයට ගියාට පස්සේ මාසයේ චතුත්ථ ධානයේ ඉන්න බව දන්නවා. ඊට පස්සේ ආගේ මුළු ජීවන රටාවේ මනුෂයා කරන්නේ ආයෙසට කලබගෑනි කරන්න නෙවෙයි අවශ්‍ය ගන්න කෑකොසම් ගන්න නෙවෙයි මේකට නැවත නැවත යන්නේ කොහොමද? මේක වැඩි කරගන්නේ කොහොමද? මේකට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා මේ සංඥාව වෙන් කරගත්ත කොන් කරගත්ත අඳුරගත්ත සංඥාව වැඩි දියුණු කරගන්න මොනවා කතා කරොත් හොඳද මොන කර්මාන්තයක් කෙරුවොත් හොඳද මොන ජීවන රටාවක් ආජීවයක් හොඳද මොන විදිහේ බණක් අහන්න ඕනේද කියලා ඊට පස්සේ යා කරන්න ඒකට අනුග්‍රහ අනුග්‍රහ කරන්න වැදගත්ම දේ තමයි ඉතින් යන්නේක විතරක් නෙවෙයි මේක මේකයි කියලා වෙන් කරලා හඳුනගන්න. ඒකට කියන්නේ මැණික් උපේන එක වගේම වැදගත් මැණික වටිනාකම දන්න. මැණික වටිනාකම දන්න මිනිහ තමයි මැණික් බිස්නස් වලින් වැඩිම හොයන්නේ. මැණික් තිබුණට හරියන්නේ අපිට දන්නේ අපිට අතර ගත්තට මේක බරගලක් බව තේරෙනවා වටිනාකම දන්නේ. ඒක හරියට කපලා මෙච්චර කරපුවාම මේක මෙච්චර වටිනවා කියලා කියන්නේ මැණික දන්න මිනිහ. ඒ නිසා මැණික දන්න මිනිහ මැණික් ගලන්න පතල් වලට ගිහලා මැලේරියා ආදාලා මඩ කන මිනිහට වැඩි අහඹ කරනවා. බුදුන් කියන්නේ ඒක ඌට දෙන්න එපා උඹම දැනගනින් මේ අපි මුළු භව භක්මචර්ය ජීවිතේම අපි වැඩි කරන්න හදන්නේ මේ හුදේකලාව. ඒ තමයි ලොකුම කලාව ලෝකෙදී. අපි වැඩි කරන්න හදන්නේ විවේකේ. අපි වැඩි කරන්න හදන්නේ විශ්‍රාමය. ඒකට බුදුරජාණන්සේ සඳහන් කර තිනවා උපේක්ඛා සතිපාරිශුද්ධින් අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥා. උපේක්ෂාව තියෙනවා මහා දේවල් හොයන්න ඕන කමක් නැහැ. සතිය එළඹිලා තියෙනවා. මේක ශික්ෂාවෙන් ගත්තේ මේක අහම්බයක් නෙවෙයි. මේක ටිකෙන් ටිකෙන් ගෙවම් කරගෙන ආවේ. ඒක නිසා මම දන්නවා මේකට මම වග කියන්න ඕන කියලා. අතරමං වෙලා තනි වෙලා සාක කරන දෙයක් නැහැ. ඒකෙන් යුක්තව ගන්න මොනම දෙයක්වත් නැහැ. උලන් වදින්නත් නැන්නකපත් වෙන පහන් දැල්ල වගේ හිත හිස්ලා තියෙනවා අරමුණක්වත් නැහැ. ආනාපාන අරමුණ අවශ්‍ය කරන්නේ නැහැ. ආනේතන්න ගිහිල්ලා ඒක අඳුරගත්තට පස්සේ මේ මිනිසයා පළවෙනි වතාවට කාමයට කාම සංඥාත් විතරක් නෙවෙයි රූප සංඥාවත් තමයි. ඊට පස්සේ මට ආනාපාන ඕනේ කියලා හෝ නැත්නම් මට මේ වෙන බොරදමක් බලන්න ඉරන්න ඕන කමක් නෑ. අර කෙලින් ඉරන්න පුළුවන්. මූල ගහන්න ඕනේ සංඥාවක් ඕනේ කෙලින් ඉරාගෙන යන්න පුළුවන් මට්ටමට. එයා ඊට පස්සේ රූපයේ පිළිබඳවත් තිබුණු යම් ආශාවක් වෙනවා මට අරමුණක් ඕනේ නිභාවනා කරන්න. මට මේ එල්ලයක් වෙන්න තියන්නේ ටාගට් බෝඩ් එකක් ඕනනේ. ඒක මොකක් අන්න දැන් පයින් පිම්මට වෙඩි කියන්නේ. ඉතින් ඒකට එන්නේ කාම සංඥාව කාමයේ කාම සංඥා මාර්ගෙ ප්‍රතිස්ථාපනය. කාම සංඥා රූපේ මාර්ගෙ ප්‍රතිස්ථාපනය. ඊට පස්සේ රූපේ රූප සංඥා මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරාට පස්සේ පියවර හතරකින් තාම මේ නිවනට ඇවිල්ලා නැහැ. තාම කිසිම නිවනක් ඇවිල්ලා නැහැ. තේරුම් අර ගන්න ඕනේ මේක එක පහරින් එක රැයකින් එක හීනකින් එළිවෙන හීනයක් නෙවෙයි. හෙට පටන් ගන්නකොට ආයෙ කාමෙන් පටන් ගන්නවා. එතකොට කාමයේ ගෙවන් කළා කාම සංඥාට නා එතකොට දැනගන්නවා දැන් ඔන්න නීවරණත් එක්ක රණ්ඩු. ඉතින් නීවරණයෙන් කරන පස්සේ රූපේ මතුවෙන ඔන්න අරමුණ ආනපාන. ඊට පස්සේ ඒක ගෙවන් කරනවා. ඒකේ සංඥාව ගෙවන් කරනකොට පස්සේ ඔන්න හිත කලකොල වෙනවා. දැන් මම කොහොමද බලන්නේ මොනවද කරන්නේ? ඒකත් නතර කරලා මේක තමයි උපයන්න තියෙන්නේ. මෙතෙන්දී උඹට උඹේ ධරණ විතරයි. උඹට කාමයේ ධරණක් නැහැ, කාම සංඥාවේ ධරණකුත් නැහැ, රූපේ ධරණකුත් නැහැ, රූප සංඥාවේ ධරණකුත් නැහැ. හැබැයි නැති උනට උඹට බය වෙන්න දෙයක් නැහැ. උඹලගේ සීලේ තියෙනවා. උඹලගේ සතිය තියෙනවා ඒ බවට දිගටම අඛණ්ඩ ඉතිහාස මතක තියෙනවා නම් ඒ මනසට පහුවෙන්දත් එතෙන්ද එන්න ඒ තමන්ගේ අත්තරදි ටික විතරයි උදව් මේ විදිහට තුනී කරගෙන තුනී කරගෙන ගිහිල්ලා ඒ කියන්නේ චතුත්ථ ධාන සමාධිය හොඳට විපස්සනා කරන කරන තේරෙයි මේක මේ ධාන උපයන්න ඕනේ නෑ ඕන කෙනෙකුට ධාන වලින් තොරවත් ওই කියන රූප රූප සංඥා, කාම කාම සංඥා කියන දෙක හරියට තේරුම් ගත්තොත් ওই ක්‍රමයට බලවයි. එනිසා කවුරු හරි කියනවා මේකට අනිවාර්යයෙන්ම ධ්‍යාන භාවනා කරන්න ඕනේ කියලා ඒක කියන්න පුළුවන් කමකුත් තියෙනවා. මොකද මේ සූත්‍රය දේශනා කරන ධ්‍යාන හරහා තමයි. නමුත් විපස්සනා කරන කෙනාට හොඳටම තේරෙනවා ওই ධ්‍යාන කියන පදක්කම් එල්ලි ගත්තේ නැති වුණාට සම්මාන නිත්‍යන්තුලාට මේ සංඥාගේ වං වෙන්නම් එකතාවට. නමුත් සමතය කරන කෙනෙකුට වගේ ලේසි නෑ විපස්සනා කරන කෙනාට. එයා තාමත්ම කුශාග්‍ර බුද්ධිමත් වෙන්න ඕනේ. මම දැන් තියෙන කාමේ මම දැන් ඉන්නේ කාම සංඥාවේ මම දැන් ඉන්නේ රූපේ මම දැන් ඉන්නේ රූප සංඥාව කියලා පොත්තෙන් පොත්ත ගලවන්න ඒ සංඥාව පිළිබඳ සංඤී වීම සංඥා පිළිබඳව දැනගෙන වාසය කිරීමේ පුදුමාකාර సౌందర్యාත්මක රසයක් තියෙන විපස්සනා යෝගාව ඒක හරීම సౌందర్యාත්මකයි. මම සංඥා විතරන්නේ මේ බව දන්න. ඒක හරියට කොට්ටේකට මණික් ගලක් පය ගහනවා වගේ නෙවෙයි. ඇස්සති මිනිස්සෙකුට මණික් ගලක් පය ගහනවා වගේ ආ වටිනාකම දන්නවා. ඒකට ගොඩාක් සුතබේ ඥානය. ඒකට ගොඩාක් කමඨාන් සුද්ධ කරනවා. ඒකට ගොඩාක් එකක් පව කරලා එකක් යන්න එන්නේ එන්නේ සිුම් වෙන බවට මේ ක්‍රමය හරියට වැරදි දේවල්ට අඹයි වෙන්න වෙන්න මිනිහ අමාරු වැටෙනවා වගේ මේ සංඥා ගෙවන් වෙන්න ගෙවන් වෙන්න ගෙවන් වෙන්න අපි බුදුහාමුදුරට දන් වෙනවා ධර්මයට ලං වෙනවා සංඝයාට ලං වෙනවා සීලේ වැඩෙනවා නිවනට ලං වෙනවා කියන එක තමයි තේරෙන්න නම් තමන් ගලවලා දමන ගලවලා දමන පොත්ත තේරුම් ගන්න ඕනේ හැබැයි කවදාකවත් අපේක්ෂා කරන්න එපා මේක මට හැමදාම තියෙනවා හිත ආයෙත් කාමෙන් පටන් ගන්න ආයෙ සම්පූර්ණ කාමෙන් පටන් ගන්න ආයෙ කටගෙන කාම සංඥාවට බහිනවා එතසේ රූපයක් වහම් කර ගන්නවා රූපයක් ගිවන් කරනවා රූප සංඥාවත් අයින් කරනවා ඒක මේක නැවත නැවත කරන්න වීම දුර්වකමක් වෙනවා බුදුජානකසේ සඳහන් කළා තියෙන්නේ මේ මල බැඳිච්ච කච්චල් බැඳිච්ච රත්තරන් භාණ්ඩයක් එක සැරින් සුද්ධ කරන්න මඩින්න ඕනේ තෙලේ වතුර දාන්න ඕනේ ගින්න දාන්න ඕනේ වතුර දාන්න ඕනේ හැම පාරටම පුංචි තේරෙන්නේ නැති සියුම් තට්ටුවක් අලුව බලට පිච්චලා ගෙවිලා යනවා ආයෙ සැරයක් වතුර දාන්න ආයෙ සැරයක් ගින්න දාන්න එක එක සැරේට කොච්චර ගෙවෙනවද කියලා රත්තරන් කාර්යය දන්නේ නැහැ. හැබැයි වෙන ක්‍රමයක් නැහැ. මේක ගලක උලලා හරි පීරකේ ඉදුවොත් එහෙම රත්තරන් ගිවිලා. කුළුම් කැලේකින් නිකන් සිව්මුව මැද්දට කුණු කච්චල් යන්නේ නැහැ කැටයන් ඇතුලේ තියෙන. මේක ගින්න දාන්න ඕනේ වතුර දාන්න. ඉතින් යෝගාචර හිතන මේක සැරයක් වුණාට පස්සේ නිවන් දැක්කයි. එහෙම එකක් නැහැ. මේක පෙනා නිවන් දකින්න පින තියෙනවා. ආයෙසරයක් අක්කවයක්. ආයෙසරයක් පිස්සුද. ආයෙසරයක් අක්කවයක්. ආයසරක් පිවිසෙනවා. වෙන්න වෙන්න වෙන්න Tamanda මේ ශිල්ප පිළිබඳව නැත්නම් න්‍යාය පිළිබඳව දුමාකාර පරිචයක්. ඉතින් මේ පොට්ටපාසුත්තේ නිමාව නෙවෙයි මේක. මෙතනදී බුදුසසුනේ සීමාවකට ගේනවා. රූප සංඥා ගිවං කරලා ඊට පස්සේ අරූප සංඥාවට අරගෙන. අරූප ධ්‍යාන වලට අරගෙන යනවා. ඒක භාවනා කරන කෙනාට පේනවා මේ අරමුණ ගෙවුනා ඒක දිහා බලන්න පුළුවන් කිව්වට ඊට පස්සේ තව තට්ටු 7 8ක් තියෙනවා අපිට ඇඟට නොදැනි පිරිසිදු වෙන ඉතින් අපි කාලානුරූප ඒක සාකච්ඡා කරමු. අද දවසේ ඇතුළත ධර්ම දේශනාව වශයෙන් මේ ටික පමණයි මම මතක් කරන්න හිතානේ හිටියේ. ඉතින් භාවනා කරන පටන් ගන්න ආයත ඒ කාම සංඥාව අයින් කළා රූප සංඥාට ඉත දාගන්න මේක පාඩමක් වේවා. රූප සංඥා දිනු කරගෙන එකට රූප සංඥා ගෙවම් කරන්න මේක පාඩමක් වේවා. රූප සංඥා ගෙවම් කරපු කෙනාට ඒක ඒකයි කියලා අවබෝධ කරගන්න එක පාඩමක් වෙලා කවදාකවත් ඒක ස්ථිර Taman අමතු පදක්කමක් කොටුනක් විදිහට බාර ගන්න එපා. නැවත නැවත මේක කිරීමෙන් අපි කියන භාවිතාවෙන් Tamanටම Tamanගේ විශ්වාසය පහළ වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිල් දිනාට සනසීම් දා වේවා. දැන් මේ වෙලාවේදී චාරිත්‍රාක් වශයෙන් මේ වෙලා ගන්නවා අපි මේ ආපු බණ පිළිබඳව නැත්නම් තමන්ගේ භාවනා පිළිබඳව අදාළ කරුණු මොනවද තියෙනවා නම් පිරිසුදු කරගන්න සුද්ධ පවිත්‍ර කරගන්න ඒ නිසා කාට හරි මේ සම්බන්ධව කිය යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවා නම් කරුණාකරලා වෙලාව ගන්න එහෙම නැත්නම් අපි ittavata chati gata sajjayana kirimin dharma deshana nimawa satan කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි සම්ප්‍රදාන කුලව දේශනාවේ නිමාව සටහන් කිරීම වශයෙන් වේන වෙන කාටත් පින්තදීමටත් නාදී ශීපත් කිරීම නිසා පාපගේ පරමාර්ථ ශීපත් කරන දාසින් කාටත් අධ්‍යයනවට දෙන්නේ. සාවිතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති ආකාශට්ටා චුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා විඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා විඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ අතං සමාගමෝ හෝතු අවිනිබාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමි කෝ හෝතු යාව නිබාන පත්‍ය ආදී සාදු